කරුකටීතු ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පාදන පින්වත්නි අපි භාවනා වැඩමුළුවක මුළු ජීවිත කරන අවස්ථාවක්. ඉතින් අපි මේ කරගෙන යන වැඩේ වටිනාකම අපි අපි වශයෙන්ම තේරුම් ගන්න ඕනේ. සමූහයක් වශයෙන් අපි කරපු ප්‍රයත්නයකට ප්‍රතිඵලයක්. ඒ වගේම අපි පුද්ගලිකව සැලසුම් කරපු එකක් ප්‍රතිඵලයක්. ඉතින් ඒ නිසා එකේ උපරිම පළපරෝජනේ ලබනද අපි සමූහයේ වශයෙන්මුත් එක එක්කෙනෙක් වශයෙන්මුත් ඒකට අනුග්‍රහ කරනවා කියන එක තමයි මේකට සාසනික වචනේ. එහෙම නැත්නම් ඒකට අදාළ සප්පාය රණු සලසලා දෙන එක. එහෙම නැත්නම් ආසන්න කාරණා අනු සලකා බලන එක. ඉතින් අනු බලනකොට අපි එක එක්කෙනකින් ලයිස්ට් ලැබුවොත් එහෙම මේ වගේ වැඩ පිළිවෙලකට උපරිම ප්‍රයෝජනෙ ගන්න මොකද්ද කරන්න ඕනේ කියලා අපි අතර විවිධ මත තියෙනවා. ඔක්කොම වගේ ඇත්තටම එකම දෙයකට යොමු වෙලා හිටියට අපි ඒ අපේ භින්න රුචිකත්වය නිසා අපි එක එක දේවල් කියාවේ. ඒ නිසා එවැනි පටලැවිල්ලක් මත විරසකයක් ඇති නොවීමට ਸਰවචනාංශයේ ਸਰවඥ මතය හෙලි කරලා තියෙනවා. ඒ අනුග්‍රහිත සූත්‍රයේ මේ වගේ කලාතුරකින් හම්බෙන අවස්ථාවක උපරිම ප්‍රයෝජන ගැනීම සඳහා ඒ උපරිම ප්‍රයෝජනයේ ਸਰවචනanse පෙන්වන්නේ සම්මාදිට්ඨි චේතෝපලානි චේතෝපල විමුක්ත්‍යාච හෝති චේතෝපල විමුක්ති සමාපත්‍යාච පඤ්ඤාබල විමුක්ත්‍යාච හෝති පඤ්ඤාබල විමුක්ති සමාපත්‍යේ කියලා අපි මේ සම්මාදිට්ඨිය චේතෝපල විමුක්ති හෝ විමුක්ති සමාපත්‍යේ නැත්නම් ප්‍රඥාබල විමුක්තියට ප්‍රඥාබල විමුක්ති සමාපත්‍යට තුඩු දෙන්න කල යුතු ටික. ඉතින් ඒ සර්වඥාංශ දීර්ඝ පරිශ්‍රණයට පස්සේ උන්වහන්සේගේ තියෙන මේ ප්‍රඥාවත් ඒ වගේම කරුණාවත් මිශ්‍ර කරලා අපි වගේ මේ පාරේ මාගේ එන අය දිහා බලලා අපිට කියනවා පංචෛ බික්කවේ අනුග්‍රහිතා. මහන්නේ මේ වගේ වැඩකදී පස්කොලක අනුග්‍රහ කරන්න ඕනේ. පස්කොලක අපි සප්පාය කරනු සලසලා දෙන්න ඕනේ. පස් ආසන ගාන පහක් තියෙනවා. ඒ කාරණා පහ සම්පාදනය කරන්නේ නැති වුණොත් අපිට ඒව බලාපොරොත්තු වෙච්ච ප්‍රතිඵල ලැබෙන්නේ ඉතින් ඒ නිසා කවුරුත් කැමති ඒවා Tamange පාලනය කර ගන්න පුළුවන් තත්ත්වයක ඉන්නවනම් පාලනය කරලා අර ප්‍රතිඵලය සාක්ෂාත් කරන්නේ ඉක්මන් කරන්න. ඉතින් ඒ අනුව බලනකොට ඉස්සල්ලාම ਸਰවචනන්සේ පෙන්නන්නේ මේ අනුග්‍රහිත වල සීල අනුග්‍රහිතය කියලා සීල දෙනාම සීලයක පිළිටන්න ඕනේ. එහෙම නැත්නම් අපි සදාචාර සම්පන්න වෙන්න ඕනේ. අපි සීතල වෙන්න ඕනේ. අපි ඇදිච්ච ගති පාන්න ඕනේ. අපි යම් කිසි සංස්කෘතික ලක්ෂණ වගේක් පහල කරන්න ඕනේ. නැත්නම් අපිට මේ 30 දිනක එක වහලයක් හට තියාගෙන දවස් 7-8ක් ඉන්න බෑ. ඒ සඳහා ඒ ආචාර ධර්ම පද්ධතියට සීල කියලා කියනවා. ඒ නිසා අපි මේ සීලය බුදුජානසී මතක් කරාට මේ වැඩමුළුවට එන්න, සීල් සමාදන් වෙන්න, ඒක හොඳ දෙයක් කියනවා මිසක්කා පැනවිල්ලක් මිසක්කා අනකිරීමක් නෙකෙන. ඒ නිසා මේකට අනක් නැති පණක් කියලා කියනවා. අනිකුත් ආගම් වලත් මේක තියෙනවා. වගේ අනකිරීමක් තියෙනවා. කෙරුවේ නැත්නම් අපාගත වෙනවා, කෙරුවේ නැත්නම් සදාකාලික අපායට යනවා කියලා පුදුමාකාර ශීලයකට අරගන්නේ බය කරලා වගේ. ඉතින් මේ සාසනේ දැනට හුඟ දෙනෙක් එහෙම පටලවාගෙන ඉන්නවා. මේ සීල නිසා බය වෙලා ඉන්නවා සීල නිසා පටලවාගෙන තියෙනවා නමුත් සීලේ තියෙන කවදාකවත් මේ තියෙන ආතතිය වැඩි කරන්නවක්වත් තියෙන සාහනේ වැඩි කරන්නක් නෙවෙයි අවාසනාවට හැබැයි වෙලා තියෙන එක තමයි සීල ඉහළට යන්න යන්න හරි දැඩි ආතතිගති තත්වයකටපත් වෙනවා ඒකල අනුන් දිහා බලනකොටත් හීන් දාඩිය දානවා තමන්ගේ වැඩ දිහා බලනොත් හීන් දාඩිය දානවා ඒක නිසා මේ සීලයේ අදි සීලෝට යන්න යන්න අපහසුවටපත් වෙන ගතියක් පේන්න තියෙනවා. ඒක නෙවෙයි හැබැයි සර්වඥාන්සේ සීලයක් පනවනකොට අපිට දීලා තියෙන්නේ. චේතෝ විමුක්තියක් ප්‍රඥා විමුක්තියක් හෝ චිතෝපල විමුක්තිය. ඒ නිසා සීලේ තියෙන්න ඕනේ යාවදේව චිත්ත විසුද්ධත්තාය. මේ චිත්ත විසුද්ධිය පිණිස නැත්නම් හිතේ දුක් කරදර පිණිස, තැවිලි පිණිස, අනුන්ගේ අඩපාඩු බලන පිණිස නෙවෙයි. අන්නේ විදිහට ඒක අනුග්‍රහයක් වෙන්න ඕනේ. ඊගාවට සුත අනුග්‍රහිතය අපි මේ කරන්න මේ පැයේ කරන්න බලාපොරොත්තු වෙන දේ. සර්වඥහන්සේ අපට දීලා තියෙන ධර්ම කොටස නැවත නැවත ඇහෙන්න සලස්වන්න ඕන. එතකොට ඒක බෞසුත භාවයකට එහෙම නැත්නම් සුතමේ ඥානයකට නැත්නම් පොතේ දැනුමකට පරියති ඥානයකට අනුග්‍රහයක් වෙනවා. ඒකත් කෙරෙන්න ඕනේ. නිසා අපි ලොකු සාන්තිලියලා තිනවා. ඒ වගේ පරියති ස්ථානවල කෙරෙන වැඩසටහන් ප්‍රතිපත්ති ස්ථානවත් කෙරෙන්න ඕනේ. එකේම සමාන තාලට උගන්වන්නේ. හැබැයි මේකේ උගන්වන්නේ ප්‍රයෝජනේ සලකලා. මේ වැඩේට යන ටික මිසක්කා දැනුම දැනුම සඳහා වෙන එකක් නෙවෙයි. ඒක නිසා පළමු ලෝකදී ඇහෙන බණ සම්බන්ධ කළ යුතු බණ ප්‍රයෝජනේ සලකලා කරන එක. ඒ අනුව වෙනසක් තියෙනවා. ඊට පස්සේ සාකච්ඡානුගායිතේ අපිට මේ වැඩි කරගෙන යනකොට මතුවෙන ගැටළු ස්ථාන, ග්‍රන්ථි ස්ථාන, තේරෙන්නේ නැති ස්ථාන ඒ සුද්ධ කරගෙන යන්න ඕනේ සැක හිතේ තියාගෙන අපැහැදිලි තැන් විචිකිච්ඡා තියාගෙන යන්න බෑ මේක. ඒ නිසා මේක පටන් ගන්න වෙලාවෙදීම ඒ සැක සංකා දුරු කරගන්න ක්‍රියා මාර්ගයක් තියෙනවා. සාකච්ඡා අනුග්‍රහිතය කියලා කියනවා. ඒකට අපි සිංහලෙන් හදාගෙන තියෙනවා කමඩහන් සුද්ධ කරනවා කිය. ඒක තමයි අපි දවල් එකේ සිට දෙක දක්වා කරේ. ඊට මේ ඔක්කොම ලබා ගත්තට පස්සේ සමත අනුග්‍රහිත වශයෙන් අපි සමතයක් ඒකෝටි භාවයක් ඒකාග්‍ර භාවයක් පිණිස හිත මෙහෙවීමක් කරන්න ඕන. එතකොට අරමුණු බොහෝ අරමුණු වෙනුවට ඒ කාර්මුණට හිත දාන්න මෙහෙවීමක් මානසිකාර්යයක් විතක්කයක් යොදවන. ඊට පස්සේ ප්‍රඥානුගහිතේ විදිහට ඒ මානසිකාර්යය යොදලා එහෙම නැත්නම් ඒ විතක්කේ යොදලා ගත්ත පනවගත්ත ඒ මූල කර්මස්ථානේ බලාගෙන ඉන්නකොට ඉන්නකොට මොකද වෙන්නේ කියලා ඒකට ගරු සරුසැතුව බලා ඉන්නව විතරක්ම නෙවෙයි ඒකට සිදුවෙන විපරිණාමය ඒක කාලානුරූපව වෙනස් වෙන හැටි දැක ගන්නාසුළු විනිවිද සුළු ඥානයක් විභජ්‍ය ඥානයක් කපා කොටා බලන ඥානෙකුත් තියෙනවා. එතකොට මේ දෙක සමතනුග්‍රහිතේ සහ විපස්සනානුග්‍රහිතේ කිව්වම භාවනාවෙම පැති දෙකක් විදිහටයි අපි ඉගෙන ගන්නේ. කොණ්ඩේ තියෙන එක නා කොණ්ඩේ කරල් දෙකට බදිනවා වාගේ. එතකොට මේක සමතේ පිසිනවා. කොයි කොයි වෙලාවෙද සමතේ කරන්න ඕනේ? මොකද්ද උපක්‍රමය? මොකද්ද බලාපොරොත්තු වෙන ඵලය? ඊට පස්සේ විපස්සනා කරන වෙලාවේදී උපක්‍රමය මොකද්ද? මොකද්ද බලාපොරොත්තු වෙන ඵලය කියලා ගත්තොත් සමතේදී තියෙන්නේ දුවන පයින් හිත හරියට එක අරමුණකට තියලා මූණට මූණ දාලා අල්ලලා දෙන එක. ඊට පස්සේ විපස්සනා වෙදි කරන්නේ ඒ අරමුණෙහි දිකට බලන ඉන්නකොට මොන මොන වෙනස්කම් මොන කොන විපරිණාම පරිණාම රූපාන්තරණ සිද්ධ වෙනවාද කියලා බොහෝම සියුම බලන්න ඕනේ. එතකොට ඒ අල්ලගත් අරමුණෙහි විපරිණාමයේ අල්ලගත් අරමුණේ රූපාන්තරණයේ අල්ලගත් අරමුණේ පරිණාමයේ දිහා බලනකොට අච්චට මෙච්චර නම් මෙච්චර කොච්චරද කියන අනුමාන ඥාණයෙන් අනිකුත් සම්බන්ධ වෙච්ච නැති අරමුණු කෙරෙහි අනුවිපස් අනුවිපස්සනාවේ එහෙම නැත්නම් අන්වේ ඥාණයෙන් එහෙම නැත්නම් තර්කයෙන් අවු වෙනවා. ඒ නිසා අර එක අරමුණක් අල්ලාගෙන එක කර්මස්ථානයක් අල්ලාගෙන ඒකත් එක්ක ගැඹුරු හැදෑරීමකට යනවා. හදාරුවාට මොකද ඒ අල්ලාගත් අරමුණ දඩනීය කරගෙන ලෝකේ පවතිනා වූ සීල සංස්කාරවලත් මේ අල්ලාගත් අරමුණේ සමාන භාවය දැකලා මේක මෙහෙමනම් අරකත් එහෙමයි. යතායේතං තතායේතං තතායේතං යතායිදා අන්න වගේ උදාහරණයක් විදිහට තමන්ගේ ශරීරය දිහා බලලා යම් කෙනෙක් තීරුම් ගන්නවා නම් ඒ තීරුම් ගත් එක මුළු මානවයටම සමානයි. තමන්ගේ ශරීරය තමයි හැම කෙනාටම තියෙන්නේ. ඒ වගේම මැරිච්ච ශරීරය දිහා බලලා හිතුවොත් ලෙඩ වෙච්ච ශරීරය දිහා බලලා හිතුවොත් ඒ ඡදිච්ච ශරීරයක් පිළිකහැදි ශරීරයක් දිහා බලලා හිතුවොත් ඕකම තමයි මගේ ශරීරය. ඒ තියෙනකම තමයි මේකේ ආන්නේ විදිහට මේ දෙක අතර සංසන්දනය අනුමානය එමෙතන ණය විපස්සනාව ප්‍රඥානුග්‍රහිත කියලා කියනවා. ඉතින් මේ විදිහට මේකේ එකින් එකට එකින් ඉඳ සම්බන්ධ වෙන ධර්ම පරම්පරා පහක් මේ කතා කරන්නේ. අන්නේ පහේම යෝගාවචරය වග වෙන්න ඕනේ. පුද්ගලිකවත් වග වෙන්න ඕනේ. සමස්තයක් පසෙත් වග වෙන්න ඕනේ. ඉතින් ඒක අපි හැමදාම වැඩමුළුවක මුලදී මතක් කරනවා. මේ ටික කවුරු හරි නොසලකා මේ පරියන්කයක් ගහගෙන කොට්ටේ උඩ ඉඳගෙන නිවන් දකින්න පුළුවන් කියලා හිතනවා නම් ඒක නිකන් මේ ශාසනය අව탁සිරු කිරීමක්. එහෙම නැත්නම් මේ ගැඹීරත්වය අඩු කිරීමක්. මුගද දෙනෙක් හිතනවා නෑ නෑ පැත්තකටලා පරියන්කයක් ගහගෙන කොට්ටේ උඩ ඉන්නකොට නිවන් දකින්න පුළුවන් කියලා. ඒකත් අවශ්‍යයි. අවශ්‍ය වුණාට ඒක අර සමස්තයට දාලා පද්ධතියට දාලා බලන්න නම් අර අනුග්‍රහිත පහම පිළිවෙලට යන්න ඕනේ. ඉතින් ඒක නිසා අපිට එහෙම ඒ අනුග්‍රහිත පහට යොද යොදා බලන්න පුළුවන් කාලෙට අපි කියනවා ශාසනයක් තියෙන කාලය කියලා. ශාසනයක් නැති කාලේ ওই පහම නැහැ. ඒ නිසා අපි මොනතරම් ප්‍රයත්න කරත් මහබෝසතාණන් වහන්සේ නමකට ඇර වෙන කිසිම කෙනෙකුට චර්යාවක් පවත්වන්න බෑ අබුද්ධෝත්පාද කාලෙක. තේමාවක් නැහැ මොනම දෙයකවත්. ඉතින් මේ සාධනයක් හම්බ වෙච්ච වෙලාවේ එහෙම තේමාවක් ඇති කරගන්න අනුග්‍රහ කරුණු ਸਰවචනසේ පෙන්නලා තියෙද්දි ඒ ඥානය මොකද කරන්නේ කියලා බලන්න. ඒ කොටේ බලන්නේම පුළුවන් තරම් දවල් මුදල් රැඳනියල් කියලා සිල්වත් එක් වගේ පෙනී හිටීමේ ඉදurang පිටවන්න හදනවා. ඉතින් එතකොට අර ඒකල කියන බුද්ධ ශාසනයක් තියෙන අපිත් ඉන්නවා කියලා නමුත් ඒක මේ ශාසනයක් තේරුම් ගත්ත කෙනෙක් කරන වැඩක් නෙමෙයි. ඒ වගේම මේ බණ අහන්න තියේදී එහෙම නැත්නම් ධර්මයේ ටිකින් ටික ටිකින් ටික තේරුම් ගන්න තියේදී নানা ප්‍රකාර දේවල් වලට හිත යොදලා විවිධ සුතමේ ඥාන ඇති කරගන්න. ඒ සුතමේ ඥාන දිහා වැඩි කවුරුයක් කරන්න කරන්ද මේ සර්වචන්නාංශිකේ මේ නායනික ශ්‍රී සද්ධර්මයේ මොකද්ද කෙනෙහිලක් වෙනවා. මට හොඳට මතකයි මම අවුරුදු 26 30ක් විතර වෙනකන් බුද්ධ ආගම විෂයක් වගේ ඉගෙන ගන්න එක කලා විෂයක් කියලා පැත්තකට දැම්මා. අපි විද්‍යා විෂය ඉගෙන ගත්තා. ඒක කලාපන්ති කියන්නේ අපිට ටික පල්ලෙහා පන්තියක්. හොඳම කට්ටිය තමයි විද්‍යාව විශ්ය කරන්නේ. ඉතින් අපි උඩ නිකන් නායෙන් බලන්නේ අනික කට්ටිය දිහා. ඇහෙන් ඇහෙන් නෙවෙයි ඒ තරමට සලකගෙන ගියා. ඉතින් ගිය කාලේ කොච්චරක් ඒ වටින අවස්ථා පැහැදිලිද කියලා තේරෙන්නේ නැවතත් ගිහිල්ලා මේ සරුවචනසේ දේශනා කරලා තියෙන මේ දේවල් ත්‍රිපිටකෙදි ගහලා බලනකොට ওই මොනම විද්‍යාඥයෙකුටත් හිතා ගන්න බැරි දෙයක් එදත් ප්‍රකාශ වෙලා තිබිලා තියෙනවා. නමුත් අපි ඒක පැත්තකට දාලා එක එක විද්‍යාඥයෝ කියන දේවල් අහන්න ගියා. ඒ වගේ අර සුතුමි ඥානෙදී තෑයෙන පටලන. කොටිම අද අධ්‍යාපන මුළු දෙපාර්තමේන්තුවම වාක්‍යයන්ට. කොයිදෝ ගෙනියනවා. પરම්පරාවම ගෙනියනවා. ඊට පස්සේ සාකච්ඡා කරන්න ගියාම රේඩියෝ සාකච්ඡාවක් අහලා බලන්න ටෙලිවිෂන් සාකච්ඡාවක් අහන වල් භූතමනේ කතා කරන්නේ. බුදුජානනාංශේ කතා නොකළ යුතුයි කියේතු මාතෘකා ඇද ඇද කතා කරනවා. බුදුරජාණන්සේ කියන මේවා කතා කරලා පිස්සු වැදෙනවා කියන්නේ. ඒ මාසුගාවමයි කතා කරන්නේ. ඉතින් ඒකකොට අහගෙන ඉන්න කට්ටියට මොකද වෙන්නේ? සාකච්ඡා කරන කට්ටියගේ මොකද්ද යට අදහස? යථාර්ථය නෙවෙයි යථාර්ථයක් තියෙනවා. එහෙම නැත්නම් න්‍යාය පත්‍රයක් තියෙනවා. දැනගෙන කරනවාද කියලා හරි සැකයි ඒක. ඊට පස්සේ සමත භාවනා කරුවට පස්සේ ඒකෙන් කොහාටද මේ යන්න හදන්නේ? කරන්නේ නැහැ කියලා චෝදනා කරන්න බෑ. එල්ලයක් නැතිකම. ඊට පස්සේ විපස්සනා කියන එක මොකද්ද කියලාවත් දන්නේ නැහැ. මොකද ඒක ටිකක් අජීර්ණ වෙලා අද සාසනේ. සාමාන්‍ය බුද්ධ ආගමට අජීර්ණ වෙලා ඒකට දැන් අපි පිටින් පිටරටින් ගෙන්නන්න වෙලා තියෙනවා. ඒක ඇමරිකාවෙන් ගෙන්නන්න වෙනවා. එහෙම නැත්නම් පිටරටකින් ගේන්න ඕනේ අද විපස්සනා කියන්නේ මොකද්ද? ඒක විතරයි ගණන් ගන්න. මේ ලෝකල් එක හරිය නැහැ. අර ඉම්පෝටන්ට් එක තමයි විපස්සනාව හරිය කියලා තියෙන්නේ. ඉතින් එහෙම තියෙන එකේ අපි සාසනයක් කියනවා කියලා ආඩම්බර වුණාට අපි ඒකට කරන අනුග්‍රහය දිහා බලනකොට අන්දාලියේ කැලේ ඇවිදින්න ගිහලා හැපි හැපි යනවා. තීරෙන්නේ නැතු ඔහේ යනවා. නමුත් එච්චරමම නන්නත්තර වීමක් වෙන්න ඕනේ නෑ. පිළිවෙලට පෙළගස්සගෙන යනකොට නන්නත්තර වීම අඩු වුණාට ධර්මයේ ගැඹුරම තමයි. මේ ක්‍රමේ ගියත් ටික ටික ටික ටික ඉදිරියට යන්න ඕනේ. ඒක නිසා අපි වැඩ කරනකොට ඒ බුදුජානන්සේ පෙන්ලා කියන විදිහට දෙපා වේල කැවිදිනකොට වගේ නැත්නම් දෙවටක් දිගේ යනකොට මේ පැත්ත මේ පැත්ත හැප්පෙන්නේ නැතුව මැදින් යන්න මේ වැඩමුළුවේ අපි මුලින්ම මේ වාගේ මේ අනුගයිත සූත්‍රය මතක් කරගන්න. ඒ තාම අපි මේ දවසේ මාතෘකාවට ඇවිල්ලා නෙවෙයි. වැඩමුළුවේ මාතෘකාවට ඇවිල්ලා නෙවෙයි. අපි වැඩමුළුවේ මාතෘකාවට ගන්නේ දසුත්තර සූත්‍රය. ඒක ਸਰුවච්ච භාෂිතයක් නෙවෙයි ශාස්ත්‍රීය භාෂිතයක් නෙවෙයි ඒක ශ්‍රාවක භාෂිතයක් එහෙම නැත්නම් සාරිපුත්ත මහා ස්වාමීන් වහන්සේ දේශනා කරපු එකක්. ඉතින් ඒක පිළිබඳවත් අපි කාරණාවට බහින්න ඉස්සලා මතක් කරගන්න ඕනේ සාරිපුත්ත මහා ස්වාමීන් වහන්සේ දැනගත්තා මේ ਸਰවචනසි පින්නම් පානිසලා උන්වහන්සේ පින්නම් පාන. එතකොට ਸਰවචනහන්සේ විසින් දේශනා කරලද මේ සද්ධර්මය සර්වචන්සේ 45ක් මුළුල්ලේ ඒ එක එකන ඉන්න තැන් වලට ගිහලා ඒ චරිත වලට ගැලපෙන විදිහට දේශනා කරා දේශනා කරාට මේක සමස්ත ප්‍රස්තාරේ එහෙම නැත්නම් සමස්ත වගුව කවුරක් හිතලා තිබුණේ ඊට ඉස්සෙල්ලා තිබුණා සර්වචන්සේ 15 වෙනි ඉස්සෙල්ලා ওই ත්‍රිවේදයේ මේක බ්‍රාහ්මණ කියලා කොට ඒකෙච්චර බ්‍රාහ්මණ කියන්න පුළුවන් කමක් නැත්තේ බ්‍රාහ්මයන්ට විරුද්ධව ගිය જાතියක් හිටියා ආජීවකයෝ කියලා ශ්‍රමණියෝ කියලා පැවිද්දෝ කියලා. ඒගොල්ල මේ බ්‍රාහ්මණයන්ගේ තිබිච්ච මේ කුලවාදී අරීමේට විරුද්ධව හිඟාකක පාර්ක බෑලා අපේ සංඝයාවන්තලා වගේ වැඩ පිළිලක් ගෙනලා ඒගොල්ල ගාව තියෙන විශාල දැනුම් සම්භාරයක් ත්‍රිවේදයේ කියලා. ඒ ත්‍රිවේදය දැනට බැලුවත් කිසිම ව්‍යාකරණයක් නැහැ. කිසිම පතුණක් නැහැ. තොරතුරු කිව්වම කෙලෝරක් නැතුව තියෙනවා පිස්සිගේ පලාමල්ලා වගේ. ව්‍යාකරණ නැහැ ඉදිරිපත් කිරීමක් නැහැ. ඉතින් මේක සාරිපුත්‍ර සාංශේ දකින්න ඇති මොකද සාරිපුත්‍ර සාංශ කියන්නේ ත්‍රිවේද පාරගු අවුරුදු 18 වෙනකොටම ත්‍රිවේදයේ පිළිබඳ දැනගත්ත ඒ පලාසේ හිටපු හොඳම බමුණෙක්ගේ පුතේ. නමුත් තේරෙනවා ධනෝ සම්භාරයක් තියෙනවා ඒක අසංවිධිතයි. දීතාගත වෙලා නැහැ. මොනම තැනකටවත් යොමු කරන්නේ නැහැ. ඉතින් ඔහේ අගක් මුලක් නැතුව කකා කකා යනවා. ඉතින් දැන් මේ බුද්ධ ශාසනයේ තියෙන මේ කාරණු ටිකත් විශාල ගංගාවක් ඇවිල්ලා වැලි කන්නකට බී ගත්තා වගේ මේක විනාශ වෙනවා. විනාශ නොවෙන්න නම් මේකට ව්‍යාකරණයක් අවශ්‍යයි. මේක මේ සංවිධිත දෙයක් බාටපත් කරන්න ඕනේ. ඒ සංවිධිත දෙයක් බාටපත් කිරීමට තිබුණු ක්‍රමේ තමයි සංගායනා කියන එක. කට්ටි එකතු වෙලා එකතුව සංගායනා කරනවා. ගායනා කරන්න ඕනේ. ඒ නිසා උන්වහන්සේ ඉස්සලම සංගීති සූත්‍රය දේශනා කරා දීඝනිකාය සඳහන් වෙලා තියෙන දීර්ඝ සූත්‍රයක් මුළු ත්‍රිපිටකයේ තියෙන ඔක්කොම කරුණු පෙළ ගැස්සුවා. එකේ කරුණු මෙච්චර තියෙනවා දෙකේ කරුණු මෙච්චර තියෙනවා ඔහොම ඔහොම ගිහිල්ලා 11 12 දක්වා යනකම් අංගුත්තර නිකාය වගේ එකක් හැදුවා. නමුත් ඒකේ තොරතුරු එකතු කරා මිසක්කා ඒකේ ගුණයක් තිබුණේ නැහැ. ඒ 31 වෙනි සූත්‍රය මේ 32 දසුත්තර සූත්‍රය ඒකෙදී කියනවා දසුත්තරම් පවක්ඛාමි පත්තුන් නිබ්බාන පත්තිය. මම මේ දසුත්තර නිසාය දම් දසුත්තර සූත්‍රයේ දේශනා කරනවා. ඒක නිවන අරමුණු කරලා තියෙනවා. දැනුම තමයි දැනුම ප්‍රස්ථාරගත කරලා තියෙනවා. දිශාගත කරලා තියෙනවා. අන්නේ දිශාගත කිරීමේ ව්‍යාකරණේ නැත්නම් මේ දැනුම මතු පහළ වෙන විනීය ජනතාව වෙනුවෙන් දිශාගත කිරීමට හිතපු හොඳම ශ්‍රාවකයා තමයි නැත්නම් ධර්මසේනාධිපතිකම ලැබපු උතුමෙන්වන්ස තමයි මහා සාරිපුත්තු ස්වාමීන් වහන්සේ. ඒ නිසා අද අපි අද මේ බුද්ධ විදින මේ අවුරුදු 2600කට පස්සේ අද අපි මේ බුද්ධ විදින දේ එදා දැකලා අපි වෙනුවෙන් උන්වහන්සේ මේක පෙළ ගැස්සුවා. ඒ නිසා ඊටත් වැඩි මේ දේශනා කරලා පෙළ ගැස්සිය ਸਰවචන්සේ වැඩ ඉන්න. ඒ නිසා ඒක කොහොමඩක්වත් ਸਰවඥ භාෂිතයක් වගේ සාරිපුත්තු ස්වාමීන් වහන්සේ දේ පෙළ උගන්වනකොට ඒ භික්ෂු භික්ෂුණී පිරිසට සර්වචනසේක අනුමත වෙලා තියෙනවා. ඒ නිසා මේ දසුත්තර සූත්‍රය 10 කාරණා 10ක් විස්තර කරනවා. එකේ කාරණා 10යි, දෙකේ කාරණා 10යි, තුනේ කාරණා 10යි, හතරේ කාරණා 10යි. මේ විදිහට පෙළගස්සලා තියෙන මේ පළවෙනිම වතාවට මිනිස්සයා නැත්නම් මනුස්ස මනසේ ඥාන ප්‍රස්ථානයේ පිළිබඳව ඥානය පෙළගැස්ම පිළිබඳව කරපු පළවෙනිම විප්ලවය. ඒකේ ඒ ගෞරවය යන්නේ සාරිපුත්තු ස්වාමීන් වහන්සේට. ඒක නිසා ඒ සූත්‍රය දැනගත්තොත් සූත්‍රමය වශයෙන් කෙනෙකුට හිතන්න පුළුවන් මේ ටික තමයි ඔය 12000ක් සූත්‍රවල සූත්‍ර පිටකේ තියෙන්නේ මේ ටික තමයි කාරණා පෙළගැස්සුත් මෙහෙමයි කියලා. ඉතින් ඒ වගේම ඒකේ පසුකාලීන මේක පිළිබඳව විග්‍රහ කරන විද්වතුන් සඳහන් කරනවා මේක මේ විදිහට පෙළගස්සපුවාම 10 කොටු 10ක් දාලා හැම කොටුවක්ම මේ මේ විදිහට පුරවපුවාම අනාගතයේ යම් දවසක කැලලක් හැලිලා ගියොත් ඉස්සර පස්සර තියෙන කොටු දිහා බලලා මෙන්න මෙතෙන්යි මේකයි මෙතෙන්ට එන්න ඕනේ මෙන්න මේම තමයි මේක පුරවන්න ඕනේ කියලා ඒ ප්‍රහේලිකාවේ අඩුතෙන් පුරවන්න පුළුවන් ගතියක් එනවා මේක දන්නවා ඒ නිසා මේ දසුත්තර සූත්‍රය ඥානය කැටි කරපු තැන, ස්පටිකීකරණය කරපු තැන, පෙළගස්සවපු තැන. මානව ඉතිහාසයේ කිසිම තැනක මේක හම්බ වෙන්නේ නැහැ. මේ මෑතකද වෙනකොට අවුරුදු 2600 තුලම ගත්තොත් එහෙම තියෙන්නේ දැනුම තිබුණාට ඒ දැනුම ඉල්ලයක් නැහැ. අද විද්‍යාව දිහා බැලුවොත් එහෙම සදා සොත්ති මොන්නම එලියක් නැති දෙයක් වාටපත් වෙලා තියෙනවා. උහි යනවා. පුදුමාකාර අලුත් දේවල් හොයනවා. පුදුමාකාර හැබැයි බාහිර අවස්ති. බාහිරේ හොයන. කවදාකවත් Taman දිහා සතිමත් වෙන්න තියෙන දේ 100 100ක්ම නැති කරනවා. ඉතින් ඒ නිසා ඒක දිනු වෙන්න දිනු වෙන්න මිනිස්සු සැප හොයන අපිට එහෙනම් දැන් බාහිරයට බලනවා. චෝදනාවක් ආවත් බාහිරයට දානවා. ඇතුළට ගන්න ඇතුළට ගැනීම සම්පූර්ණයෙන්ම මෝහණයටපත් කරලා තියෙනවා. නමුත් මේකේ මේ දසුත්තර සූත්‍රයේ ඒ ඇතුළට දාලා ඇතුළේ මම ප්‍රශ්න තියෙන ඇතුළේ මම උත්තරේ තියෙන කියන්නේ පෙළගස්සෝ පෙළගැසීපත් නිසා පුදුමාකාර ගෞරවයක් ඇති වෙනවා ඒ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ මේ කරපු මේ දසුත්තර සූත්‍රයේ පෙළගස්සෝපයකට. ඉතින් ඒක දැන් අවුරුදු දෙක තුනක් නිසන්නවනේ ඕකමයි අපි වැඩමුළු සඳහා පාවිච්චි කරන මම හිතන්නේ දැන් 48කට වැඩිය වැඩමුළු කරලා තියෙනවා මේ සූත්‍රයෙන්. එකේ කරුණු දෙකේ කරුණු පහ කරන දැන් ඉන්නේ හතේ පොතේ ඉන්නේ. ඒකේ මාත්‍රිකාව අදාපි ගත්තේ අත මේ සත්‍ය ධම්මා සච්චිකාතබ්බා. සාරිපුත්‍ර සංසේ ප්‍රශ්නයක් අහනවා. මේ සර්වචන් වහන්සේගේ ශ්‍රාවකයෝ දැනගන්න ඕනේ හිතෙන් භාවනා කරන ඇත්තෝ තමන්ගේ වර්තමාන ජීවිතයේම විමුක්තියක් එහෙම නැත්නම් අත්දැකිය හැකි යමක් එහෙම නැත්නම් කියනවා අකාලිකෝ යමක් අත්දකින්න කැමති නම් ඒව බලව කියලා කියන්න පුළුවන් තරම් මේකේ මේ සාසනියමක් තියෙනවා නම් අන්න ඒක දැනගන්න හදන කෙනා සාක්ෂාත් කළ යුතු ධර්ම හතක් තියෙනවා දන්නවද කියලා සායපුත් සාන්ති පිරිසිං අහන. ඒ පිරිසකින් උත්තර ගන්න අහනවා නෙවෙයි ඒ සාරිපුත්‍ර සාංශේ මේ ඊගාට උගන්වන්න හදන්නේ මේකයි කියලා අවධානය යොමු කරන හැටි. ඊට පස්සේ සාරිපුත්‍ර සාංශ මේකට උත්තර දෙනවා. ඉතින් එතකොට දෙන උත්තරය සාක්ෂාත් කළ යුතු ධර්ම හතටම දෙන පොදු නමක්. සත්ත ක්ෂීනාසව බලානි. ක්ෂීනාසව බල හතක් තියෙනවා. ක්ෂීනාසවෙන් වහන්සේ කියලා කියන්නේ රහතන් වහන්සේට නමක්. ක්ෂීනාසවෙන් වහන්සේ නමක බල හතක් තියෙනවා. අන්නේ බල හත සාක්ෂාත් කෙරුවොත් ඒ බලයට සාපේක්ෂව Taman ආශ්‍රව ධර්මයන්ගෙන් ප්‍රහාණය කෙරුවයි කියලා ආශ්‍රව ධර්මයෙන් දැන් තොර වුණයි කියලා පුදුමාකාර චිත්ත ශක්තියක් ඇති වෙනවා සීනාසයන් වහන්සේ. ඒව දුරු කරන්නේ නැතුව මම රහත් මම රහත් වුණට එයාට ඒක සාක්ෂාත් කරගන්නත් බෑ ප්‍රත්‍යක්ෂණය කරන්නත් බෑ උරගා බලන්නත් බෑ වෙන කෙනෙකුටත් බෑ. ඒ නිසා මේ බලහත සීනාසයන් වහන්සේලා නිතරම බලනවා අපේ પરම්පරාවේ අපේ තේරවාදයේ තියෙන ක්‍රමයක් මට මේ මේ තිබුණ කරදර දැන් නැතිවීම නිසා මට බලයෙන් බලයට තෙද බල සහිතෝ කියන පුළුවන් මයි ළඟ මේ කරදර නැහැ කියලා. මට මේ ආශ්‍රව නැහැයි කියලා. අන්නේ මේ ආශ්‍රව ධර්ම දොරවන් කිරීමේ ක්‍රම හතක් තියෙනවා. සත්ත, සීනාසව බලන්න. ඉතින් අපි මේ වැඩමුළුවට ගන්න හදන්නේ මේ සීනාශ්‍රව බල හත දවසින් දවසට අපිට එන විදිහට අපි මේක සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒට පස්සේ දැන් පළවෙනියම තියෙන බලය සීනාසයන් වහන්සේ නමක් උරගා බැලීම සඳහා පළවෙනියම තියෙන්නේ ඒක හතේම නම උද්දේශ වශයෙන් කිව්වට පස්සේ නම් වශයෙන් එක එක සඳහන් කරනවා ඉදාවුසෝ කීනාසවස්ස බික්කුණෝ අනිච්චතෝ සබ්බේ සංඛාරා යතා යතා භූත සම්මප්පඤ්ඤාය සුදිත්තං හෝති එවත්නි සීනාසයන් වහන්සේ නමක් නම් උන්වහන්සේ සියලු සංස්කාර අනිත්‍ය බවේ හත්තාමලකයක් වගේ අතරගත්ත නෙල්ලි පිටියක් වගේ යථාභූත සම්මප්පච්ඡාය සම්මප්පඥාය දුදිට්ඨං හෝති සංස්කාර ධර්ම අනිත්‍ය බව ඇති හැටියෙම කවුරුත් කිව්වට නෙවෙයි එහෙමලු මෙහෙමලු කියන එක නෙවෙයි සම්මප්පඥාය කියලා කියන්නේ තමන්ගේම ඥාණයෙන් පුලුල් ඥාණයෙන් එහෙම නැත්නම් සම්්‍යක් වූ ඥාණයෙන් දුවට සුදිට්ඨං දැක්ක නෙවෙයි සුදිට්ඨං දැක්ක මනාකොට දැක්කයි කියලා. ඉතින් මේ චීනාශ්‍රවෙන් වහන්සේට හැර අනිත් ඔක්කොටම මේ සංස්කාර පිළිබඳ පුංචි ආසාවක් තියෙනවා. චීනාශ්‍රවෙන් වහන්සේ දන්නවා මේ සංස්කාර පිළිබඳ ආසාව තියෙන තාක්කල් මම චීනාශ්‍රව නැහැ. ඒක ක්‍රමයෙන් ක්‍රමයෙන් ගෙවෙන හැටි මට තේරුණා. මම දැන් දන්නවා මේක සංස්කාර කියලා අඳුනනවා. ඒ අඳුනන සංස්කාර සියල්ලම අනිත්‍ය බව දන්නවා. ඉතින් ඒ නිසා අපි භාවනා කරන ආධුනික හෝ මධ්‍යම ප්‍රමාණය හෝ ප්‍රවීණ යෝගාවචරයක් ගත්තොත් ඒ යෝගාවචරයා මේ සංස්කාර વિશેයි කොච්චරක් මේ දක්ෂතාවය කොච්චරක් ගෙවම් කරලා තියෙනද කොච්චරක් දන්නවද එයා ඉදිරිය සැලසුම් කරනකොට මේ කියන දා බණපදයෙන් කොහොමද ගැම්මක් ගන්නෙ කොහොමද ඉදිරිය බලන්නේ කොහොමද ධෛර්යයක් ඇති කරගන්නේ චිත්ත ශක්තියක් ඇති කරගන්නේ කියලා. ඉතින් ඒ නිසා තවදුරටත් අපි පල්ලෙහාට ගියොත් මේ අපි සංස්කාර ගැන කතා කරන්න බලාපොරොත්තු ඒක නිසා භාවනා කරන කෙනා සංස්කාර વિશે දක්වන ආකල්පය කොහොමද? මේ සංස්කාර කියන පදේ අපි ඇත්තටම ගිය වැඩමුළුවේ දවස් තුනේ වැඩමුළුවක් ඒක දවස් හතරක බණ කියන්න උන මේකදී අපි අරගත්තා. ඒක නිසා මේකදී මම අද ඉච්චරම ගොඩක් විස්තර කරන්න යන්නේ මම ඉල්ලා හිටිනවා ගිය පාර වැඩමුළුවේ TD එකුත් හදලා දෙන්න. එතකොට ගොඩක් විස්තර යන්න පුළුවන්. නමුත් අපි කීනාස්ව බල හතම සාකච්ඡා කරා කියන පූර්ණත්වයේ ලැබීම සඳහා අනිච්චතෝ සබ්බේ සංඛාරා යථාභූත සම්මප්පඤ්ඤාය සුදිට්ඨං කියන කතාව ගිය පාර දවස් පහේව පොඩ්ඩක් සම්පින්නනය කරලා ගමු අද තිතුල්ලා තියෙන කාලේදී අපිට භාවනාවට කමඨාණක් වෙන විදිහට පාවිච්චි කරන්නේ කොහොමද කියලා. මේ සංස්කාර කියන පදයට අර්ථ හතරක් පහක් මුළු ත්‍රිපිටකෙම කියනකොට තේරෙනවා. එකක් තමයි මේ චේතනා කියන පදේ. අපි හිතලා කරන හැම දෙයක්ම සංස්කාර අපි ඒකට සචේතනිකව කියනවා සවිඥානික කියනවා සසංකාර කියලා කියනවා. ඒ සසංකාර සචේතනා කියනවා බොහෝ විට සමාන අර්ථ පද අபிසංකාර අபிසංචේතනා කියලා සර්වඥාන්සේ පාවිච්චි කරලා තියෙනවා. එතකොට අපි චේතනාම් භික්කවේ කම්මං වදාමි කියන නිසා අපි හිතාමතා කරන හැම දෙයක්ම කර්මයක් වඩපත් වෙනවා. එක්ක පින් කුසල කර්ම එක්ක අකුසල කර්ම නැත්නම් අභ්‍යාගත කර්ම කියලා. ඒ නිසා අපේ ජීවිතේ තියෙනවා හිතාමතා කරන දේවල්, සචේතනික කරන දේවල්, එහෙම නැත්නම් සසංකාරිකව කරන දේවල්. තව දේවල් වගේත් ඒවා අපි ජීවත් වෙනකොට නොහිතා නොමතා ඔහි සිද්ධ වෙන දේවල් එමෙත අසංස්කාරිකව සිදුවෙන දේවල් අවිඥානිකව සිදුවෙන දේවල් ඉතින් යෝගාවචරය කොච්චරක් දුරට මේ දේ වෙන් කරලා අඳුනගෙන තියෙනවද කියලා දැනගත්තේ නැත්නම් යෝගාවචරය යන්නේ කොහෙද කියලා අහනකොට මල්ලේ පොල් කියයි කිය වෙනවා මේ කරපු දෙයක්ද වෙච්ච දෙයක්ද මම කොච්චරක් මේ කරපු දේ හිතාමතා කරාද නැත්නම් මගට යනකොට දන්නේම නැතුව මම ඒකට අහුවෙලා පටන් ගත්තේ නම් හිතාමතා නෙවෙයි පහුවෙනකොට හිතාමතා වෙලා කොතනදද මේ මාරුව වෙන්නේ මේ මාරු වීම ਸਰබලධාරී දෙවියන් වහන්සේ කරන දෙයක්ද? එනතන් අතරගම දෙවියෝ හරි, Taman දෙවියෝ හරි කරන දෙයක්ද? එහෙම නැත්නම් උගත් සමන බ්‍රාහ්මණ විසින් අපේ උඩට ආපේකයි. එහෙම නැත්නම් මේකද ආත්මය කියන්නේ. ඉතින් ඒ නිසා මේ වැඩක් කරන්න යනකොට ඒ දේ චේතනා සහිතවද චේතනා රහිතවද කියන තැන සංස්කාරකෙන් ධර්මයේ තේරෙනවා. අනිත් එක අපි සංසාර මෙතෙක් ගినాපු ඇබ්බැහි වගේක් තියෙනවා. අපි පිළිගන්නවා නම් පුනරුත්පත්ති කියන දේ එහෙම නැත්නම් අපි හිතනවා අපි මේ පොළොවේ මෙච්චර කල් ජීවත් වුණා. ඒ ජීවත් වෙනකොට අපි ළඟ තිබුණානේ මේකට කැමති මේකට අකමැති මේක මම ඇබ්බැහි කියලා જાති. එහෙම නැත්නම් කලපුරුද්ද අහපුරුද්ද දැකපුරුද්ද කියලා. අන්නේ පුරුදු ටිකට සමාන සංස්කාර කියලා කියනවා. අපි කරන්නේම මේ පුරුදු තොගේ වැඩි කරන එක. සංස්කාර කියන්නේ එකතු කරන එකමයි. පින් හරි කමන්නේ එකතු කරන. ඉතින් මේක බුද්ධම විදිහට එකතු වෙන්න පටන් ගන්නවා. ඉතින් මේ එකතු කරලා එකතු කරලා එකතු කරලා කවදා හරි මේ සංස්කාර ගොඩක් මේ එකතු කරලා තියෙන්නේ දැන් ඊගාවාත්මයට යන්නේ ඉස්සලා කවද්ද පොදිය බිම තියන්නේ. පොදිය බිම තිබ්බ නැත්නම් ඒ සංස්කාර එකක් ඊගාවාත්මයට බීජය බවටපත් වෙනවා කම්ම නිමිත්ත, ගති නිමිත්ත වශයෙන්. ඉතින් ඒ නිසා මේ එකතු කිරීම නතර කරලා මේ එකතු කිරීම සිද්ධ වෙන්නේ ඇත්තටම හිතාමතාද නැත්නම් එකතු කරන්න නතර කරන්න ගියත් එකතු කරන්න අත කරන්න ඕන කියලා ගියත් පුරුද්දට එකතු වෙන්න පටන් ගන්නවා. එදාට හරීම අසරණ ගතියකට අපිපත් වෙනවා. අපි කිව්වොත් මේ කුඩු ගහලා පුරුදු වෙච්ච මිනිස්සේ කොහොම හරි ඒක කරගත්තයි කියලා කිය මේක හොඳ නෑ කියනවා. ඒ මනසට නන්ත කරන්න බෑ. බීබු ඒක දූර්ත තත්ත්වයටපත් වෙනවා. සුරා දූර්තේ. අක්කු දුත්ත, චක්කු දුත්ත, ඉච්චි දුත්ත. බුදුසසුන කියන පැහැදිලිවම දූර්තයා අපාගත වෙනවා. මේකේ කවුද දූර්ත නැත්තේ කියලා බලන්න සංසාරේ හැම කෙනාම දූර්තයි හැම කෙනාම මේ තමන්ගේ රුචිය ලබා ගැනීමට පුදුමාකාර අපකප වෙලා මහන්සිලා කටයුතු කරනවා ඒ නිසා මදේක සහ පමාදේක අපි ගත කරන්නේ ඒක දකින්නටවත් කැමති නැහැ ඒක පෙන්වලා දුන්නට කැමතිත් නැහැ දැන් ඉන්නේ මෙන්න මේ ආශාවේ කියලා කවුරු හරි කිව්වොත් තමසෙට වැඩන්නේ තමසෙ තමසෙ වැඩක් බලා ගන්න මගේ වැඩ කරන්න එන්න එපයි කියලා අපි අපේ අඩුපාඩු අපේ රුචි මේ නැත්නම් මදය පමාදය අපි තේරුම් ගන්න කැමති. ඒ නිසා මේ සංස්කාර විශ්ින් අපි මෙහෙවනවා නාශනව දාගත්ත මීහරකෙක් නාශනෙන් ඇදගෙන යනවා වගේ අපි දන්නවා මේ දේ නොකළ යුතුයි කියලා වුණත් අපි ඇති වෙනවා. එතකොට තේරෙන පටන් අර ගන්නවා මේ ඇබ්බැහි වගේකුත් තියෙනවා අපි දන්නේ නැතුව. එක්ක දැනගෙන මේ ටික සංස්කාර වලට වැටෙනවා. තව විදිහකට සංස්කාර විස්තර කරනවා ගැඹුරින් බලනකොට කාය සංකාර, වචී සංකාර, චිත්ත සංකාර කියලා. අපි ద్వාර තුනකින් කටයුතු කරනවා. කායෙන් ක්‍රියා කරනවා, වචිනෙන් ක්‍රියා කරනවා, හිත ක්‍රියා කරනවා. මේ අර සංස්කාර නැත්නම් හිතාමතා කරන එක නැත්නම් මේ දැන දැන දැක දැක කරනවා කියලා තියෙන්නේ. අන්නේ කෙරුවවල් තුනක් තියෙනවා. කාය සංකාර, වචී සංකාර, චිත්ත සංකාර කියලා. ඉතින් මේ භාවනා විදි කරන්නේ ඒ ඒ කාය සංස්කාර මතුවෙනකොට, ඒ ඒ චිත්ත සංකාර මතුවෙනකොට, ඒ ඒ වචී සංකාර මතුවෙනකොට ඒ ඒ සංස්කාරයේ සංස්කාර ස්වභාවය තේරුම් අරගන්නවා. මේක තේරුම් ගන්න සිද්ධ වෙන්නේ තමන්ම පිට කෙනෙක් බලන්නා වගේ බැල්මක් තිබුණොත් විතරයි. අන්නේ දෘෂ්ටි කෝණය තමන්ම මේ කටයුතු වෙන්නදරලා තමන් ඒක දිහා බලාන ඉන්නේ අනුන්ගේ දෙයක් වගේ මේක විදුහුරු ක්‍රමයක් නැත්නම් මේක විපස්සනාට හුරු ක්‍රමයක්. මේකට බුදුජානනාංශයේ යොදන වචනේ පරතෝ සංකල්පය කියලා. අන්නේ පරතෝ සංකල්පයේ වශයෙන් තමන් දිහා තමන් බලන්න මැරෙනකන් ඉන්න එපා. මැරෙන වෙලාවේදී ඔන්න වගේ සමාන සිද්ධියක් වෙනවයි කියනවා. එතකොට සෝරි කියලා හිතෙනවා. අපි මෙතෙක් කල් කවදාකවත් මේක බැලුවේ නැහැ. මරණ වෙලාවට විතරක් දන්නවා. නටව තොවිලකුත් නැහැ, බෙරේ පළුවකුත් නැහැ. ඒක නිසා කියනවා ගණන්කාරකම්, හයිය තියනකම්, ආඩම්බරකම්, නිලයේ තියනකම් තවත් එකක් තියෙන මොකද්ද උගම් මේ ඔක්කොමකම් මෙලොවින් යනකම් තමයි. ඉන්නකම් මත්තකවත් නැහැ මරන බව. ඒ නිසා එක එකාට නියව ගනිමින් එක එකනාව යටපත් කරමින් ඊර්ෂ්‍යා කෝධමානව කරමින් ගත කරනවා. Tamange චරිතය Taman දිහා බලන එකට ප්‍රතිවීක්ෂාව කියලා කියනවා. එහෙම නැත්නම් විපස්සනා කරනවා කියලා කියනවා මේක භයානක දෙයක් මානසික රෝගීන්ට. මානසික රෝගී හරිම බයයි තමන් කවුරු හරි තමන් කාට හරි විවෘත වෙන්න. ඒ නිසා මානසික රෝගී බුද්ධජානනාංශය වගේ කෙනෙක් ළඟ ගියාම ඒ මනුස්සයාට කූඩල්ලට ලුණු ගැහුවා. කැමැතිම නැහැ. මොකද බුද්ධජානනාංශ ඕනම කෙනෙක් චරිතය ආශයන්ශ ඥානෙ පේනවා. එයාගේ වැඩි තියෙන්නේ වසංගකට ජීවත් වෙන එක. ඉතින් ඒක නිසා මේ සංස්කාර කතාව මේ කාය සංකාර, වචී සංකාර, චිත්ත සංකාර කතාව මානසික පීඩාවක් තියෙන කෙනෙකුට දරන්න බෑ. කොයි කෙනෙක් බන්නකොට පිස්සෝ තමයි ආය අලුත් මේ මානසික රෝගයක් කියලා මේ නම් ගහන්න ඕනේ නෑ. සිසොපීනියා එහෙම නැත්නම් මාජිනල් එහෙම නැත්නම් බයිපෝලා එහෙම නැත්නම් මේ නැති වුණාට සාමාන්‍ය කවුරු බැලුවත් පිස්සු තමයි. අන්නේ පිස්සුව ඉස්මතු වෙනවා මේ අනිච්චතෝ සබ්බේ සංඛාරය යථා භූතං සම්මප්පඤ්ඤාය සුදික්ඛං කියනකොට අපි ඇඳපු ඇඳුම් හෝදන වෙලාව වගේ ප්‍රසිද්ධ ස්ථානවල හෝදන වෙලාවක් වගේ බඩගිය දේවල් අරම මේවා පහවිච්ච දේවල් ඔක්කොම තියෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ කරන පිළිසුදුට උගෝදනයක් කැමතියි. ඉතින් මම හිතුවා අද මේ ඉතුරුලා තියෙන වෙලාවේ යෝගාවචරයේ කොහොමද මේ කාය සංඛාර වලට සාපේක්ෂව වචී සංඛාර වලට සාපේක්ෂව සහ චිත් සංඛාර වලට සාපේක්ෂව තමන්ගේ භාවනාවේ ප්‍රගමණය තේරුම් ගන්න කියලා. ඒකට හොඳම තැන හම්බ වෙන්නේ මේ ආනාපාන සති සූත්‍රයේ ඇත්තම ගිරිමානන්ද සූත්‍රෙත් මේකට යම් යම් ඒ අන්තර්ගතය තියෙනවා සතිපට්ඨාන සූත්‍රෙත් ආරම්භය තියෙනවා. ඒකෙදී සඳහන් කරලා තියෙනවා මේ කාය සංස්කාර කියන එක තේරුම් ගැනීම සඳහා නැත්නම් කායනුපස්සනාවේ ඒක අංශයක් තේරුම් ගැනීම සඳහා එහෙම නැත්නම් මේ රූප ධර්ම කොටාසේ එක තේරුම් ගැනීම සඳහා බුදුරජාන් වහන්සේ ඒ කෙනාව ඒ තැනට සුදුසු කරගන්න හැටි. හරියට ශල්‍ය කර්මයක් කරන්න ඕනේ ලෙඩා. ඒක ප්‍රෙෂර් එක චෙක් කරලා මෝත්‍රා චෙක් කරලා ඊට ඉස්සර පැය ගාන ඉස්සර කාණ්ඩ බොණ්ඩ නොදී වතුර බොණ්ඩ දෙන්නේ නැතුව මයිල් ටික ගාලා පිරිසුදු කරලා ඇඳුම් අඳලා තියටරයකට දාලා ඒකෙත් උපකරණ ටික ජීවාණුහරණය කරලා දොස්තර ජීවාණුහරණය කරලා නර්ස්ලත් කරලා මේ සකස් කිරීම එක පැත්තකින් සීලය මේක තමයි සීලය කියන්නේ එහෙම නැතුව ඔපරේෂන් එක කෙරුවොත් කුස්සියක කෙරුවොත් ඔපරේෂන් එක තියටරයක වෙන්නේ නැත්නම් කකුස්සියක කෙරුවොත් හිතා ගන්න මොකද වෙන්නේ කියලා. ඒ වගේ තමයි මේ වැඩේට යනකොට බුද්ධ ශානංශ අපිට ඔපරේෂන් තියටර් කියනවා අරඤ්‍යගතෝ වා රුක්කමූලගතෝ වා ශුඤ්ඤාගාරගතෝ වා. මේක තමයි බුද්ධ ශානංශ අපිට අපි යොමු කරන ශල්‍යාගාරය. අරඤ්‍යගත වෙන්නේ. එහෙම නැත්නම් ධාක්මලට යන. එහෙම නැත්නම් ශුඤ්ඤාගාරට ගත වෙන්නේ. ඒ කියන්නේ අනිකුත් කාමභෝගයෙන් එක මොසු වෙන්න එපා. මේක සාමාන්‍යයෙන් සඳහන් කරනවා කුලයා කෙරෙහි ගණයා කෙරෙහි නොබැඳී කියලා. කුලයා කෙරින් බේම ගණයා කෙරේ වෙන කුලය කියලා කියන්නේ කාමේ. ගණේ කියලා කියනවනම් ඒ කාන්තෙම නිවන ලබන්න නෙමෙයි රැස් වෙලා නානා ප්‍රකාර අයිතිවාසිකම් සඳහා හටක් කරනවා. මේක ඉන්නකොට මේ වැඩේ කරන්න බෑ. ඉතින් ඒක නිසා මේ ඇසලා ඉන්න පිරිස් මේක දන්නේ නැති නිසා නෙවෙයි මම මේ කියන්නේ. මේ තමන්ගේ වමනාවේ මේ විදිහට අපි අරණ්‍යයක් හොයන, රුක මූලයක් හොයන මේකට අපි කියන ශුන්‍යාගාර කියලා. ශුන්‍යාගාරට පැමිණීමම කාකත් මෙහිවීමට කරපු එකක් නෙවෙයි. මෙහිවීම තියෙන ඇති අපි දාම් පාසල් යන කාලේ අපිට පන්සලේ හම්දෝ කියලා දීපු නිසා අපිට කොහොම හරි ඇවිල්ලා මේ විදිහට විවේකයක් ලබා ගන්න පුළුවන් විශේෂයෙන් මේ සිවුරු දාගත්ත කට්ටියක පැත්තෙන් බැලුවොත් විශාල පිම්මක් නේ. ඒක තේරුම් අරගෙන තියෙන එක. ඊට පස්සේ නිශීදති පල්ලංකා. මේ පරිසරය ලකත් කරගත්තට පස්සේ ආරණ්‍යගත වීම රුක්ක මූලගත වීම ශූන්‍යාකාරට පස්සේ අභ්‍යන්තර ශරීරය සකස් කිරීම අපිට ඉරියව් හතරක් තියෙනවා. ඉඳගෙන හිටගෙන ඇවිදින්න තන ඉඳාගන්න. මේ දැන් මේ වැඩේට පුත්‍රජානනාංශ මේ සංස්කාරෝ ගන්නන වැඩේට කියන්නේ පළකමැද වාඩි වීම ගැළපෙනවා කියලා. ඒක හැම වෙලාවෙම අතනෑර දේශනා කරලා තියෙනවා. ආරණ්‍ය රුක්ක මූල ශූන්‍යාකාර හොයාගෙන ඒක බාහිර පරිසරේ ඊට පස්සේ නිශීදති පල්ලංකා ඊට පස්සේ ආභෝග කරන්නේ කියන. මම මේ ගෙවල් දොරල ඇතෑරියා. හරක බාන ඇතෑරියා. අත්‍රම් මිනිමුතු ඇතෑරියා. යෑන පිටුමින්ගේ කතාවල් ඇතෑරියා. ඇතැල්ලා මේ ආවා. අවිල්ල වෙලා ඒක ඊගාට කරන් කියන වැඩේ විදියට මම කය දැන් තැම්පත් කරගත්තා. ඒ තැම්පත් කරනකොට මේ භාවනාවකට විශේෂම කාය සංස්කාර කොටු කර ගන්නා ස්වභාවයෙන් අල්ලා ගන්නා ස්වරූපයෙන් කය තැම්පත් කරනකොට අපි ලොකු ස්වාමීන් කාරණා දෙකක් කියනවා. වාඩි වෙලා සමබර වෙන්නේ කියලා. ඉඳගෙන ඉන්න ඉරියව්ව වම දකුණ දෙක සමබර වෙන්න ඕන සමතුලිත වෙන්න ඕන නැත්නම් ටික වේලාවකින් ඒක වේදනාව වෙනවා. දෙක ඒ ඉරියව්ව ලිහිච්ඡ ස්වරූපෙන් තියෙන්න ඕන. දඬු කරගෙන, දැඩි කරගෙන, මිරිකගෙන, අල්ලගෙන එහෙම කරන්න බෑ. සැහැල්ලු ලිහිච්ඡ අන්නේ ලිහිච්ච ස්වરૂපයට හිත ගන්න පුළුවන් කියලා බලන්න. වෙහෙස කර දඬු කරගෙන වෙන බාධා කරගන්න නැතුව හොඳට පහසුවෙන් වාඩි වෙලා තමන්ගේ හිත මේ අරණයකට ගියේ මේ කය දුක්ඛ මූලගත වෙච්ච කය නැත්නම් මේ ශූන්‍යගතගත වෙච්ච කය නිශීදති පල්ලංක පලඟ බඳ වාඩි වෙලා ඒක ආභෝග කරනවායි කියලා කියන්නේ මේ අර ගිහි ගිය අතහැරලා මෙතෙන් ආපිය ගැන ප්‍රමෝද වෙනවද? මම මේ සමතුලිතව සැහැල්ලු ස්වරූපෙන් ලිහිච්ඡ ස්වරූපෙන් වාඩි වෙලා ඉන්න එක ප්‍රමෝද කරනවද? ඒ ප්‍රමෝදය දන්නවනම් අන්න ඕකට තමයි නිවන කියන්නේ. හොඳට වාඩි වෙලා වාඩි වෙලා ඉනකොට මම ඉන්නේ සැහැල්ලුවෙන් දන්නවා. මම ඉන්නේ සාද බල හිර කරගෙන නෙමෙයි සෑහළු ස්වරූපෙන් කියලා මේක ආභෝග කරන්න පුළුවන් නම් බුද්ධ ශාසනය කියන්නේ මේකයි කැලේකට යන එකම නෙවෙයි ඉඳ ගන්න එකමත් නෙවෙයි ඉඳගෙන කැලේට ගිහිල්ලා ඒකට ප්‍රමෝද වෙන එක ඒකට තරුණ ප්‍රීතිය පහළ කරගන්න එක ඒකට කියන ආභෝග කරනයි කියන්නේ මේ ආභෝග කරන වෙලාවට විතරක් කයයි හිතයි සම්පාත වෙනවා මේ ඉඳගෙන ඉන්නකොට ඔන්න මඳුරෙක් කනවා, කැස්සක් කෙනවා, වැස්සක් වයින්නවා, සද්දයක් ඇහිලා ඔන්න හිත නරක වෙනවා නම් ආභෝග කිරීමක් නැහැ දෙක දෙපැත්තට යනවා. දෙපැත්තට ගිය ගමන් ආතතියක් එනවා. ඉතින් සන්තෝෂයක් නෙවෙයි එන්නේ. අර ඇතිවිච්ච බාධා පිළිබඳව චෝදනා හරි මොකක් හරි එනවා. ඉතින් ඒක නිසා කොයි වෙලාවක හරි යෝගාවචරයට මේ කයයි හිතයි දෙක සම්පාත වෙන වෙලාවක් ගන්න පුළුවන් නම් ඒකේ ලකුණ තමයි ප්‍රමෝද හිත. ඒකේ ලකුණ තමයි මේ පිටිච්ච ගතිය. සාසනික සම්පත්තිය. ඉතින් මේක තමයි ආරම්භක ශේෂය. කාට හරි වාඩි වෙලා වාඩි වෙච්ච බව සතුටු වෙන්න බැරි නම් චිත්තක්ෂණයකටවත්. එයාට කියනවා පැහැදිලිවම භාවනාවට අභෞවිය පුද්ගලෙක් කියලා. ඒ නිසා කාට හරි දන්නවනම් මේ මුළු පැවිදි ජීවිතේම මේ අරණ්‍ය වැමිනියම මේ නිසා මේ රිට්‍රීට් එකට වැඩමුළුවට ආපු එකේ මේ වාඩි වීමේ තියෙන ප්‍රධානම දේ තමයි මම මේ ඉරියව්ව සකස් කරගත්තට පස්සේ ඉරියව්ව සතුටු වෙන්න පුළුවන්ද? ආභෝග කරන්න පුළුවන්ද? ඉතින් මේ ආභෝග කරන එක වචනේ බොහොම සරල අදහසක් තියෙන්නේ. ඒ වුණාට උගව දෙනකොට ඒක බොහොම සංකර වෙලා තියෙනවා. හිතයි ගතයි දෙක සම්පාත වෙච්ච වෙලාවේදී කොහොමද දන්නේ දැන් හිතයි ගතයි සම්පාත උනේ? ඒකට දැනගන්න ඕන හිතයි ගතයි සම්පාත නැති වෙච්ච වෙලාවත් එක සාපේක්ෂව බලනවා. අපි අතීතය ගැන හිතේ හිතනවා. අනාගතය ගැන හිතේ හිතනවා. වෙන කෙනෙක් ගැන හිත හිතා ඉන්නවා. වෙන තැනක් ගැන හිත හිතා ඉන්නකොට ඔළුව කොහෙද කඳ කොහෙද? ඉතින් මෙන්න මේ අසම්පාත ගතියෙන් තමයි මුළු සංසාරෙම ගත වෙලා තියෙන්නේ. නැත්නම් අවුරුදු 120ක් හිටපු මිනිස්සු කියන්නේ අවුරුදු 120 ඉඳලා තියෙන්නේ. ඔළුව කොහෙද බලන්නේ නෝ කඳ කොහෙද බලන්නේ. මේ දෙක එකලස් වෙන එක මේ සම්පාත වෙන එක, දිශාගත වෙන එක තේරුම් ගත්තනම් ඔන්න නිවන් රසය කියලා නැත්තම් තදංග වශයෙන් නිවන කියන්නේ මොකද්ද කියලා අල්ලගන්න පුළුවන්. මම වාඩි වෙලා මම වාඩි වෙලා ඉන්නකේ බොහොම සතුටින්. ඒක දිගට යනවා නම් කාමොජ්ජේ ප්‍රීතියක් බවට පත් වෙනවා. ප්‍රීතිය සති සම්පජඤ්ඤයක් බවට පත් වෙනවා. සති සම්පජඤ්ඤේ පස්සද්ධියක් බවට පත් වෙනවා. ඊට පස්සේ සුඛයක් බවට පත් වෙනවා. ඒකේ පළවෙනිම ලක්ෂණ තමයි අනේ මට මෙච්චර මිනිස්සු හම්බ කරන දඟලද්දී මෙච්චර මිනිස්සු ඊර්ෂ්‍යාවෙන් ක්‍රෝධයෙන් මානෙන් තැවෙද්දී මම මගේ කයත් එක්ක මට හම්බෙච්ච මේ මනුස්ස ඕලාරික අත්පටිලාභයත් එක්ක සතුටින් ජීවත් වෙනවා කියන එක තමයි ආභෝග කරනවා කියන එක තමයි ජීවනයේ පළවෙනිම ලකුණ. ඒකටමයි මෛත්‍රී කියන්නේ. තමන්ගේ කයට තමන් මිත්‍ර වෙනවා. තමන්ගේ කයත් එක්ක තමන් හාද වෙනවා. ඒ කොහොමද හාද වෙන්නේ? තමන් ඉන්නේ ඉරියව ගැන සතුට වෙනවා. ඉතින් මේ සතුට තබා මේ සුඛෝභෝගී වස්තු පිටිපස්ස හොයන්න ගියාම එනනම් අර දැනුමේ අර ඇමතිතුමා මට උදව් කරයි മന്ത്രിතුමා මට උදව් කරයි කියන මේ කතාවෙන් වෙන්නේ මොකද්ද අර තමන්ගේ කය ආභෝග කරන්න හිත දෙන්නේ නැහැ ආභෝගේ රට ඕකේ සතුටින් දෙයක් අපිට උගන්වන කෙනෙක් මේ බුදුහාමුදුරට කවුරක්වත් ඇත්තේ නැහැ ඒකේ අනිත් පැත්ත කියන්න පුළුවන් එතකොට ටිකක් හිස් රිදෙනවා ඉතින් කරන්න දෙයක් නැහැ අපේ සංසාරේ කරලා තියෙන කයට වෛර කරන එක විතරයි මුළු සංසාරෙම කරලා තියෙන්නේ මේ කයට වෛර කරනවා. මම මේට වැඩි පොඩ්ඩක් උස්සුනා නම් කොච්චර හොඳද? මම කොච්චර ලස්සන වුණා නම් කොච්චර හොඳද? ඉතින් මේක උපමට්ටම් කර කර ආලවට්ටම් කර කර රූප ලාවන්‍ය කරව ඉන්නවයි කියලා කියන්නේ තමන්ගේ manussකමට නිඳ කරනවානේ. ලැබිච්ච එක කැමති නැහැ. ඒ ඔක්කොගෙම හැටි නිසා සොරි කියන දේකුත් නෑ. ඔක්කොටම හොරි නම් ඉතින් සොරි කියන දෙයක් නෑ. කාටත් හොරි. හැම කෙනාම බොඩි බිල්ඩින් කරන්නේ. හැම කෙනාම මේ රූපලාවන්‍ය හදනවා. ඒ මොකද තමන්ගේ කය ගැන සතුට නැහැ. ඒක ලේචන අනේ ලබන ආත්මෙදි මට මේ අසන්දි මිත්‍රාව වගේ විසාකාව වගේ අනේ කේමාව වගේ උප්පලවන්නා කියලා ඔන්න ගෑනු කට්ටිය එහෙ. මේ කට්ටිය හිතනවා මට අනේ අනාථපිණ්ඩික සිතුමාගේ බිම්බිසාර රජුරෝ වගේ අරයවේ ආපියා වෙන්න කියනකොට මේ වර්තමානයේ වසුරුනේ වර්තමාන මොහොතේ වසුරු හෙලන එකනේ කරන්නේ. මේකමනේ වර්ධනය කරන්නේ මේ ඉන්දියා ඉඳුරම් පිනවන වැඩි. එහෙම නැත්නම් හිතනවා පිරිමි කෙනෙක් හිතනවා සැප තියෙන ගෑනු කෙනෙක් අතේ. අනේ කොයි වෙලාවද මේ බෙටර් half එක හම්බ වෙන්නේ. මම ඉතුරු කැලල මට හම්බ වෙන ගෑනු කෙනෙක් හිතා ඉන්නවා අයියෝ කොච්චර කෙරුවක්වත් පිරිමි කෙනෙක් එකතු වුණාම තමයි සැප තියෙන කියලා හැම වෙලාවෙම මේ මේ සංයෝගයේ තියෙන සැප නිසක්ක මේ ලැබිච්ච කයේ චිත්තක්ෂණයක් තියාගෙන ඉඳලා ඒක ආභෝග කරගන්න බැරි තත්ත්වෙ නිසා අපිට බුදුවරු කොච්චර හම්බෙන්නේ නැද්ද? මනුස්සාත්මම කොච්චර හම්බෙන්නේ නැද්ද? බුදුවරු කොච්චර කියන්නේ නැද්ද ඔය ලැබිච්ච ගැන සතුටු වෙලා ඊට පස්සේ තමයි මීට වැඩි හොඳ සතුටකට යන්නේ කියලා. කවුරු මොනවා කිව්වත් අපිට නෑ ඊගාව ආත්මෙ මීට වැඩි හොඳ එකක් හම්බ වෙයි. එහෙම නැත්නම් මේ ජොබ් එක මාරු කරලා වෙන ජොබ් එකකට ගියාම හරියයි. ඉතින් වැඩිම තට්ටු මාරු කර කර ඉන්න එකනේ තියෙන්නේ. ඒ නිසා කාට හරි ඉක්මයි කියන්නේ මේ වැඩමුළුවට ඇවිල්ලා වාඩි වෙලා අනේ ඒකජ්ජයි ශ්‍රී මංගලම් ඔන්න මං ගී කියට ඇරියා මට විවේකයක් හම්බුණා මං කොට්ටයක් උඩ වාඩිනවා මං වාඩි වෙලා මගේ සමබරිත කය දිහා මං බලන්නේ මම මේ සහැල්ලු කය දිහා බලා ඉන්නවා ආනෝක හෙලි කරන්න යනවා ඕක තමයි ලෝක සාහිත්‍යයේ තියෙන හොඳම රචනෙ ලෝක සාහිත්‍යයේ තියෙන හොඳම රචනෙ තමයි වර්තමාන මොහොත කිසිම සාහිත්‍යයක් කියවන්න බෑ මේකට කතා කරලා තියෙනවද කියලා කවුරක් හරි අතීතය ගැන ලියනකොට ඉතිහාසයේ සාහිත්‍ය දෙනවා. අනාගතයේ සීනමවන සාහිත්‍ය තියෙනවා. අරයාගේ මෙයා ගැන කරන ප්‍රජා සාහිත්‍යයක් තියෙනවා. අතන මෙතන ගැන කියන භූගෝල සාහිත්‍යයක් තියෙනවා. කවදාවත් මේ මම දැන් මෙතන ඉන්නකොට තමයි සියලුම සම්පත්තිය තියෙන්නේ කියන සාහිත්‍යයක් තියෙනවා ත්‍රිපිටක විතරයි. ඒකටත් කට්ටිය කැමති නෑ ඊට වැඩිය කැමති සංග්‍රහ පොත්වලට. අටුවා ටීකා ටිප්පණි වලට කැමති මොකද ත්‍රිපිටකයේ කෙලින්ම ඔතෙන්ට ගෙනියන්නේ. ඉතින් කවදා හරි කෙනෙකුට තේරුනොත් මේ වාඩි වෙලා වාඩි වෙලා ඉන්න බව දන්නේ එක සරුවඥයි. ඕර කවුරක් අතිනා අපිට කියන්නේ නැහැ වාඩිලා ඉන්නකොට වාඩිලා බව දැනගන්න එකට වැඩිය යමක් තියෙනවයි කියලා මොකක්වත් නැහැ. අන්න මේක තියෙනවා නම් සතෝ අස්ස සති ඇතුළේ තියෙන හුස්ම පෙනෙයි. කයට හිත ආවනම් අපි විදුලින් නැතුව ගෙට කොට වුණා නම් ගේ ඇතුළේ පෙනෙයි. ඉතින් මේ වගේ ගේ ඇතුළට ගියා නම් විශාල ජයග්‍රහණ කියන කෙලෙස් වල 95ක් විතරම ඉවරයි. මෙතනින්ම මේ වෙලාව වෙනකොට කයිදියා මේ විදිහට අරගෙන හර බලන්නේ මිනිස්සු කද්දාක සතෙක් මැරෙන්නේ නැහැ නේ යකි. කද්දාක තොරකම සිද්ධ වෙන්නේ නැහැ නේ. කවදාක කාමීත්‍යචාරය සිද්ධ වෙන්නේ නැහැ. බොරු කියලා මේ සත්‍යන පරිසරන මොකක්වත්ම නැහැ. ඒකට 100%ක්ම පරිඋත්ථාන කෙලෙස් ඉවරයි. කවුද සමාදන් වෙන්නේ කියලා බලන්න. ඒ කට්ටිය බලන්න මට කහ පාටි එළියක් ආවේ නැහැ මට දිබ්බ ජක්කු පහළ වුණේ නැහැ මට ආනාපානෙ පෙනුන්නේ නැහැ අරකයි මේකයි නැති දේවල් ලයිස්තු හදනවා මිසක් කවුරු හරි සතුටු වෙනවනම් මේ ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බව දකින්න එක මේ ආරම්භක ශීශය කියලා. එහෙම දැක්කම සතෝ වාසිකදයක් හුස්ම පේන්නේ ඉඳී තියෙනවා. හැබැයි ඒකම තිබිය යුතු නැහැ. අඩු ගානේ තමයි ඉඳගෙන ඉන්නකොට මෙන්න මේ කොටස බිම වැදිලා තියෙනවා. හිටගෙන ඉන්නකොට වගේ නෙවෙයි. එහෙම නැත්නම් මේ ඉඳගෙන ඇඳගෙන ඉන්න ඇඳුමේ හුස්ම ගන්නකොට පිම්බෙනවා කියනවා තේරෙයි. එහෙම නැත්නම් හුස්ම පොද තේරෙයි. තේරුනොත් කයට හිත ගැනීම ඊගා පාඩම ඒක තමයි. සතෝ වශ සති සතෝ පස්සද. ඊට පස්සේ හුස්ම දීර්ඝව වැටේ. දීගං වාස සන්තෝ දීගං පස්ස සන්තෝ. ඊට පස්සේ ඒක සාර්ථක නම් අර සතුට එනවනම් ඒක සංසිඳෙනවා. රස්සං වාස සන්තෝ රස්සං වා පස්ස සන්තෝ. මේක මේ භාවනාවේ ප්‍රතිඵලයක් නෙවෙයි. මේක මේ දකින්න එක විතරයි භාවනා කියන්නේ කලබල කරන්නේ නැතුව ඉඳගෙන ඉන්න එක දිහා පොඩ්ඩක් බලන ඉන්න. එතකොට බබිත් නිදා ගන්නකොට වගේ හුස්ම පොද එන්නේ එන්නේ අඩුයි. ඇතුළට නැමෙයි. අන්න ওই දෙක වෙනකොට ආස්වාද ප්‍රසආස සංසිඳින ඥානෝපදෝජන්සේ ඔන්න කාය සංස්කාර වචනේ අඳුල්ලා දෙනවා පස්සම්බයං කාය සංකාරං අසදිසාමිති සික්කති පස්සම්බයං කාය සංකාරං පස්සදිසාමිති සික්කති ඒ යෝගාවචරයට තේරෙනවා මම යමක් නොකරට කෙරෙන පද්ධතියක් තියෙනවා මේ ජීවිත යාත්‍රා පවත්වන්න නැතුවම බැරි. ජීවන යාත්‍රා පවත්වන්න කෙරෙන පද්ධතිවලින් නැතුවම බැරි එක තමයි ආස්වාද ප්‍රසවාස කියන්නේ. ඒක අසංස්කාරිකව සිදුවෙන්න අරින්න කියලා. සසංකාරිකව කියලා කියන්නේ හුස්ම ගන්නවා. බලයෙන් හුස්ම ගන්නවා. ගෝධනේ භාවනා කරන්න ගිහිල්ලා ඒක කරනවා මේ හුස්ම ප්‍රකට කර ගැනීම සඳහා ඒ තාක්කල් තාම යා භාවනාවට බහගන්නේ නැහැ. ඒ වගේ ඒ වැරද්දත් උඟ දෙනෙක්ගේ වෙන වෙනසකට දඬුවම් කළ යුතු වැරද්දකුත් නෙවෙයි. කවදා හරි හිතන්න හුස්ම දිහා බලන්නේදී ඒ හුස්ම කයට හිත ගැනීමේ සතුටින් මේක දිහා බලන හුස්ම තැම්පත් වෙනකොට එයාට තේරෙන්න පටන් ගන්නවා මේ හුස්ම ගොඩක් අවශ්‍ය වෙනවා සංස්කාර වැඩි වෙන්න වැඩි වෙන්න. ඉන්ජන කම්පන ස්පන්දන චංචල සියල්ල වැඩි වෙනවා සංස්කාර වැඩි වෙන්න වැඩි සංස්කාර ධර්ම අඩු වෙන්න අඩු වෙන්න යනකොට අවශ්‍යම ඔක්සිජන් ප්‍රමාණයත් අඩු වෙනවා ඒක තමයි තේරෙන්න පටන් අර ගන්නවා මේක හිමීට හිමීට හිමීට දරිවර් වෙලා ගිනි අඟුරු නිවිගෙන යනවා වගේ මෙන්න මේ සංසිඳෙන දේ හරහා මේ සංසිඳීම සිද්ධ වෙද්දිමත් එයා තාමත් ආශ්‍රස් ප්‍රසවාසය දිහා බලනවා ඉතින් ඒ කාය සංස්කාර සංසිඳ වීම එවනත යමක් නොකර වෙන දේ දිහා බලා සිටීම හරහා මේ කාය සංස්කාරන්ගේ සංසිඳ වීම කලාවක් කියනවා මිස විද්‍යාවක් නෑ එතන. එතන තියෙන යමක් නොකර සිටීම පමණයි. මේකට හේම බලාගෙන ඉන්න ඕනේ. දඟලනවා මේ සද්ද වලට දඟලනවා, වේදනාව වලට දඟලනවා, හිතුවල ඒ මොන දඟලිල්ල දඟලුවත් හරියට කලින් ගෙන ආපු කුළුමී හරකා සම්මෙද්ද බැඳගත්තට පස්සේ ඒක කර බෙල්ල කර කඩාගෙන වරපට කඩාගෙන නටන්න හදනවා. කොහොම කරත් අන්තිමට ඔක ලගිනවනේ. ලගින්නේ අර කනෝ මුලමයි. ඒ වගේ මෙයාට නටන්නයි සද්ද නිසා නටන්නයිද වේදනා නිසා නටන්නයිද හිතුවිලි නිසා නටන්නයිද පශ්චාත්තාප නිසා නටන්නයිද නිදිමත නිසා නටන්නයිද කොයි එකක් නටනයි කෙනෙක්වත් නැහැ මේක එහෙම මේ ඉඳගත්ත ගමන් භවන හරියන නමුත් කොච්චර කාලයක් මෙයා තේරුම් ගන්න වේද මේ සංස්කාර කරන්න එපා. මේ ශබ්ද ආවට මනාපමනා පහල කරන්න ගියොත් ඒක දිගේ සංස්කාර හැදෙනවා. වේදනක් එනවා. මනාපමනාව පහල වෙනවා. ඒක නිසා එතකොට අලුතෙන් කර්ම රැස් වෙන්න පටන් ගන්නවා. ඒ ඒව ආවට හිත පරිස්සම් කරගෙන අමාරුයි තමයි. කරම නිදල මේ අතරමැද මේ ආස්වාද ප්‍රසවාස හරහා කාය සංස්කාර සංසිඳ වීම දැක්කනම් දැක ගන්න පුළුවන් නම් කාට හරි. එයාට තේරෙන පටන් ගන්නවා අපි මේක ලෝකෙට කෙරුවේ මොකද්ද? ලෝකෙ අපිට කිව්වේ මොකද්ද? නටවන එක විතරනේ කියලා දීලා තියන්නේ අපි. තැම්පත් කිරීමක් කියලා දීලා නැහනේ. ඒ නිසා භාවනා කරන්න ඇවිල්ලත් අපි කරලා තියෙන මොනවද කරලානේ. මෙතන උගන්නන යමක් නොකර බලන් ඉඳනේ. එතකොට යාට මේ උස්මේ ආස්වාසික නිවෙන තැන හෝ ප්‍රස්වාසික නිවෙන තැන හෝ නැත්නම් ආස්වාස දෙකම නිවෙන තැන කිට්ටු කරගෙන යන්න පුළුවන් ගතියක් තියෙනවා නම් ඒක අරමුණකට ඇතුළට බැස ගැනීමක් වාගේ එහෙම නැත්නම් තමන්ගේ හිතේ ඇතුළට යෑමක් වගේ තාම මේ වැඩ කරන්නේ රූපෙත් එක්ක, කයත් එක්ක. ආහන්නේක බලනකොට යාට පේන්න පටන් අර ගන්නවා මේ හුස්මේ උනත් ආසපසස මුළුල්ල කියලා කියනවා සබ්බකාය පරිසංවේදී අසසී සාමීච සික්කති. මුළු ශරීරෙම සිදුවෙන වැඩේ සම්පූර්ණ ස්වයන් සිද්ධ වැඩක් යන්නේ. හුස්ම ගන්න එක, ඒක දිහා බලන එක ස්වභාවයෙන්ම සිද්ධ වෙන්න පටන් ගන්නවා. ඒකට යාට හොඳට පේනවා මේ හුස්ම කියන්නේ මේ එක විදිහක ප්‍රස්ථාරයක් යාවට පටන් ගන්න ලොකු වෙලා නැතිලා. ආය ලාවට පටන් ගන්න මේ ප්‍රසවාසයත් පිට වෙනවා මුහුදරලක් උඩට ඇවිල්ලා නැති වෙනවා. ඉතින් මේක දිහා බලාගෙන ඉන්න පුළුවන්කම ලැබෙනවා නම් වැඩ 10 දවස් 10 වැඩමුළුවක් නිසා සමහරට ටික දවසක් යනවා කාටත් වගේ මේ අවස්ථාව ලැබෙනවා. ලැබුණාට පස්සේ තමයි යාට තේරෙන්නේ මෙතෙක් කල් අපි මේ සමස්තය දිහා බැලුවට වඩා දැන් එක රැල්ලක මුලැමැදාක දැක ගන්න පුළුවන් තරමට මේක සංසිඳනවා. මෙන්න මේ තාක් සංසිද්ධියට අපි කියන්නේ කාය සංස්කාර සංසිද්ධිය කියලා. මේ කාය සංස්කාර සංසිඳෙන්න නම් දැන් ඉතින් ගැඹුරකට තමයි යන්න වෙන්නේ. ඇතුලේ හිත දොඩමළු වෙන ගතිය සහ එළියේ කච කචේ නතරලා තියෙන්න ඕනේ කියලා න්‍යාය පත්‍රයක් කියනවා. කතා කර කර මේක කරන්න බෑ. හිත ඇතුලේ දොඩමළු ගතිය තියෙද්දි කරන්න බෑ. ඉතින් මේ හිත ඇතුලේ දොඩමළු ගතිය කියන එක නතර කරන්න පුළුවන් එකක්ද? එහෙම නැත්නම් ඒක මොන තත්ත්වයකටදී නතර කරන්න පුළුවන් කියන එක අමුතුම මාතෘකාවක්. අද තියෙන මුළු මුළු ලෝකෙම තියෙන්නේ මේ ඇතුළේ හිත දොඩමලු කරන දේවල්. ඉතින් ඒක නිසා සරුවචන් වහන්සේ කාය සංස්කාර කියලා කියන්නේ ආස්වාද ප්‍රසවාස දෙක වගේ පෙන්වන අතර මේ හිත දොඩමලු වීම සම්බන්ධයෙන් විතක්ක ਵਿਚාර කියන චෛතසික ටික පෙන්නනවා. ඒ නිසා අසංවිධිත විතක්කය කාම අරමුණටත් යනවා, ද්වේෂයටත් යනවා, නිදිමතටත් යනවා, අතීත අනාගතයට යනවා, සැකයටත් යනවා. ඒක නිසා ඒක සංවිධිත කරලා එහෙම නැත්නම් කුසල සම්මා සංකප්පයක් පාඩක කරලා තමන්ගේ අරමුණටම මෙනෙහි කිරීම මාර්ගයෙන් තමන් ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බව ආශ්වාස කරනකොට ආශ්වාස කරන බව ප්‍රශ්වාස කරන ප්‍රශ්වාස කරන බව විදිහට විතක්කේ එහෙමේ දොදවන්නේ නැතුව දන්න අරමුණකට විහිදුවන්න කියලා කියනවා. ඊතලයක් විදිනා වගේ විදින්න කියලා කියනවා. මෙනෙහි කරන්න කියලා කියනවා. සලලක්ෂණය කරන්නයි කියලා කියනවා. එතකොට අර Tamanට නන්නත්තර වෙන අරමුණු වල ආස්වාස ප්‍රසආසේ නම් මූල කර්මස්ථාන ඉඹීම හැකීම නම් මූල කර්මස්ථාන නැත්නම් ඉඳගෙන ඉන්න බව නම් අන්න එක මෙනෙහි කිරීම හරහා හිතයි අරමුණයි දෙක අතරමැද ඉඩක් නොතබා මෙනෙහි කරන්න යනකොට අතීත අනාගත දේවල් සීකර ගන්න වෙලාවක් නැතු වෙනවා අරය මෙය ගැන හිත හිත ඉන්න වෙලාවක් නැති වෙනවා. අතන මෙතන ගැන හිතන්න වෙලාවක් නැති වෙන නිසා අර ළඟ ළඟ ළඟ ළඟ මෙනෙහි කිරීම මේ විතක්ක ਵਿਚාර දෙක මේ යෝගාවචරය පාවිච්චියට ගන්නවා හිත ඇතුලේ හිත ඇතුලේ කතාව එක තැනකට යොමු කරනවා. ඉතින් මේක හරියට පෙන්වන්නේ ඊතලයකින් එල්ලට විදින්න පුරුදු කරනවා වගේ. අපි එල්ලේ දානවා ඒ අත දෙක අතර දුර වෙනසක් තියෙනවා විදිනකොට විදිනකොට විදිනකොට ගොඩාක් කල් යනකොට සමහර විට කෙල්ලට වදින වෙන ක්‍රමයක් නැහැ මේක ඉගෙන ගන්න. ඒ නිසා මේ මෙනෙහි කිරීමේ ක්‍රමය මානසිකාර ක්‍රමය හරහා මේ නන්නත්තර වෙන හිත එහෙම නැත්නම් කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, විහිංසා විතක්ක වගේ වෙච්ච හිත නික්කම විතක්කේට දාන්න Tamanට ඕනේ අරමුණ නම කියලා මෙනෙහි කිරීම අරමුණ නතු කර ගැනීමක් සහ විතක්ක ਵਿਚාර දෙක හික්මවීමක් වෙනවා. මේක සීල ශික්ෂාව නෙවෙයි. සීල ශික්ෂාට එහා ගිය එකක්. ඒක නිසා මේ මෙනෙහි කිරීම ක්‍රමය හරහා තමන්ගේ අරමුණ නතු කර ගන්න පුළුවන් බවක් ත්‍රිපිටකයේ තිබුණා. ඔක මහාශීසාරද ස්වාමීන් වහන්සේ තමයි ඉස්සල්ලාම මතු කරගත්තේ. මෙනෙහි කිරීමේ ක්‍රමය. මෙනෙහි කරමින් මෙනෙහි කරනකොට අරමුණක් නතු කර ගන්න පුළුවන්. ඒක උදේ තමයි තේරෙන පටන් අර ගන්නවා. ටික වේලාවක් යනකොට මේ හිත යක්ෂීකරු වෙන ගතියක් එනවා. ආස්වාද ප්‍රසවාස මෙනෙහි කරගෙන යනකොට නැත්නම් වම දකුණු වශයෙන් මෙනෙහි කරන මෙනෙහි කරන යනකොට එක දිගට ඉන්න පුළුවන් ආස්වාද ප්‍රසවාස ගන්න වැඩි වෙනවා. එක දිගට ඉන්න පුළුවන් වම දකුණ ගන්න වැඩි වෙන්න පටන් ගන්නවා. ඉතින් මේ මෙනෙහි කිරීමේ ක්‍රමය හරිම බොළඳ, හරිම ප්‍රාථමික මොන්ටිසෝරි ක්‍රමයක්. හැබැයි 100% විශ්වාසයි. ඉතින් උගෝදෙනෙක් කැමති නෑ ඒකට. ඒවා මේ දෙකේ පන්ති ළමින්ගේ වැඩ අපිට ඒව ඕනේ අපිට ඕන කරලා තියෙන්නේ කෙලින්ම සමාධිය ඇති කරගන්න සතිය ඇති කරගන්න සමාධිය සතිය ඇති කරගන්න මේව තමයි උපකරණ වෙන්නේ අඩුම කැඩුම වෙන්නේ ඒ නිසා යම් කිසි කෙනෙක් කවදා හරි හිතනද මෙනෙහි කිරීම කියන මෙන්න මේ එකක් කියන්න ඕනේ මේක එහෙම නැත්නම් එහෙම උගදෙනේ කොයි මෙනෙහි කිරීම පැටලව ගන්නවා අපි ආස්වාද ප්‍රසවාසය මූල කර්මස්ථානයේ වශයෙන් කළ සම්මත කරගත්ත යෝගාවචරයෙන් දසරේට ගමු. ඒක නා දන්නවා මේ ඉඳගත්තට කයි වේදනාව එනවා, හිතට හිතවිලි එනවා, සද්ද එනවා. ඒ තියෙද්දි මම දන්නවා මගේ හිත ආනාපාන හිටියොත් ඒක මධ්‍යස්ථ අරමුණක්. ඒක කෙලෙස් ඉන්නේ මනාපමනා වෙන්නේ මොකද ආනාපාන කියන්නේ රාග අරමුණක් නෙවෙයිනේ. ආනාපාන කියන්නේ ද්වේෂ අරමුණක් නෙවෙයිනේ. ආනාපාන දන්නවනේ නිදිමතක් නැහැනේ. ආනපානෙ ඉන්නවනම් අතීතනගතත් නෙවෙයිනේ. මේ ආස්වාසි මේ ප්‍රසවාසි කියලා විස්තර වශයෙන් දන්නවනම් හැකියකුත් නැහැනේ. ඒ නිසා ආනපානෙ ඉන්න තාක්කල් මතක තියාගන්න කෙලෙස් නැහැ. ඒ තියෙද්දි අපි සද්දයකට ගිහිල්ලා නැද්දකින් කියලා ඕන සද්දෙට තරහවක් ආවනම් කෙලෙස් වෙන්න ඉඩ තිබේ. වේදනාවක් ඇවිල්ලා ගැටුමක් ආවනම් කෙලෙස් වෙන්න ඉඩ තියෙනවා. හිතවිල්ලක් ඇවිල්ලා ගැටුමක් ආවත් මොකද ඒවා නිකන් රුප්පන කුප්පන අරමුණු. ඉතින් ඒ වගේම බේරලා මේ ආනාපානෙම නැවත නැවත නැවත නැවත යෙදවීම කරන්න කරන්න කරන්න ඒ යෝගාවචරය තික්ක ප්‍රවෘතිය අලුතෙන් කෙලෙස් ඇති නොකරන සත්‍යකටපත් කරලා කෙලෙස් ඇති කරන අරමුණු වලින් මගාරවල හිත මේ මූල කර්මස්ථානෙම යෙදවීමේ කෘත්‍යයක් සිද්ධ කරලා දෙනවා මේ විතක්ක චෛතසිකේ මේක උරුදු කරලා මේක නතු කරගන්න පුළුවන් වෙනකොට මම දැන් විතක්ක කරන නිසා වැඩි වෙලාවක් ආනපනින් ඉන්න පුළුවන් වැඩි වෙලාවක් වම දක්න බලන්න පුළුවන් කියනකොට පුදුම සතුටක් ඇති වෙනවා. ඒක හරියට මන්ත්‍රය ජප කරලේ මන්ත්‍රේ ආවේශ වෙනවා වගේ. මන්ත්‍රේ හරිනම් මාත්‍ර හරියට කියලා මතුරුවා නම් මන්ත්‍රේ වැඩ කරනවා. ආන්න මේ වගේ මේ මන්ත්‍රේ අල්ලගත්තා නම් විතක්ක ਵਿਚාර ටික වේලාවක් යනකොට ඒ යෝගාවචරයට තේරෙයි මේ සද්ද තිබුණටම මෙනෙහි කරන්න අවශ්‍ය නැහැ. වේදනාව තිබුණටම මෙනෙහි කරන්න අවශ්‍යතාවයක් නැහැ. හිතවිලි තිබුණට මෙනෙහි කරන්න අවශ්‍ය නැහැ. ඒවා බාධා කරනවා නම් විතරක්. Taman යන මේ ආනපානට බාධා කරනවා නම් විතරක්. සක්මන්ට බාධා කරනවා නම් විතරක් අතිරේක අරමුණ මෙනෙහි කරන්න. එහෙම නැති තාක්කල් මූල කර්මස්ථානෙ මෙනෙහි කරන්න. ඉතින් උගෝ දෙනකොට මේක ප්‍රශ්නයක්. මේ ඇහෙන ඇහෙන ශබ්ද මෙනෙහි කරන්න ඕනද? ඇහෙන ඇහෙන වේදනා, දැනෙන දැනෙන වේදනා මෙනෙහි කරන්නත් එනේන හිතවිලිද කියලා. හොඳට මතක තියාගන්න මෙනෙහි කරනවා කියලා කියන්නේ ඒකට පණ දෙනවා. ඒක ලොකු කරනවා. ඒකට මේ ඒක හුවා දක්වනවා. ඒ නිසා අපි ශබ්ද මෙනෙහි කරන්න ගත්තොත් ශබ්ද හුවා දක්වීමක් වෙනවා. වේදනා මෙනෙහි කරන්න ගත්තොත් වේදනා හුවා දැක්වීමක් වෙනවා. හිතවිලි මෙනෙහි කරන්න ගත්තොත් හුවා දැක්වීමක් වෙනවා. එතකොට අපිට අරමුණ කර්මස්ථානේ ගිලිනවා. ඒ නිසා තිබුණ බලයට මෙනෙහි කරන්න ඕනේ. තමන්ට ඒ අරමුණු රාශියනදත් තමන්ගේ අරමුණ මෙනෙහි කිරීම හරහා යන්න පුළුවන් ගතියක් තේරෙනකොට යෝගාචරයට තේරෙනවා මේ ධර්මයක් තියෙනවා. කාර්යයට වැඩ කරනකොට ඒක නතු වෙන ගතියක් එනවා. මෙන්න මෙහෙම ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා යෝගාචරය මේ මෙනෙහි කිරීමේ කලාව තේරුම් ගත්තට පස්සේ ඒයි වෙලාවක් මෙනෙහි නොකරම හිත මූල කර්මස්ථානෙම යන වෙලාවක් එනවා. මෙනෙහි නොකරම මූල කටයුතු තන යන වෙලාවක් එනවා. ඒක හරියට මේ කාන්දම කන්න කියලා තියෙන තැනකට අපි ඉදිකටත් තල්ලු කරන තල්ලු කරන ගියොත් ඒ ඒ කාන්දම් කෑල්ලේ කාන්දම් ශේෂ්ත්‍රයට ගියාට පස්සේ ඉදිකට තල්ලු කරන්න ඕන ඉබේම කාන්දමට ඇදලා අන්න ඒ වගේ මේ සමීපස්ත භාවයට එනකොට අරමුණත් එක්ක මේ මෙනෙහි කිරීම කරගෙන ගිහිල්ලා පස්සේ මෙනෙහි නොකරම අරමුණට හිත පවතින වෙලාවක් වෙනවා මේක විචිත්‍ර විදියට පේනවා හිත පිට ගියත් සද්දයකට ඉබේම හිත නැවත අරමුණට එන්න ගන්නවා හිත පිට ගියත් වේදනාවකට මෙදී නොකරම ඉන්න පුළුවන් වෙලාවක් වෙනවා ඒක ඉන්න තාම ඉතින් පළවෙනි දවසේ ටිකක් මේවා නොතේරෙන මට්ටම් නැති යෝගාවදින් ඉස්සරහට තේරෙයි මේ මෙනෙහි කිරීම කරලා කරලා කරලා මෙතෙන්දයි ගන්න ඕනේ කියලා දන්නවනම් ඉබේ වෙන තැනකට එනවා අන්නේ වෙලාවේදී යෝගාවචරයා නර ආශාස ප්‍රසාර සංසිඳ වීම අනුග්‍රහ කරනවා වගේ මෙනෙහි කරලා කරපු මේ වැඩි මෙනෙහි නොකර කරන්න පුළුවන් නම් ඒක හොඳ කුසලතාවයක් දක්ෂතාවයක් කියලා මෙනෙහි නොකර විතක්ක ਵਿਚාර නොකර අරමුණ නතු කරගැනීමේ කලාවක් ඉගෙන ගන්න. අන්න එතෙන් දෙනකොට මේ යෝගාවචරයට තේරෙනවා යන්තාක් තුරට විතක්ක ਵਿਚාර පාවිච්චි කරන්න ඕනේ. යයිත්නින් එහාට භාවනාවේ අනුග්‍රහයක් නැතුවක් වෙනකොට විතක්ක ਵਿਚාර නැතුව යන්න පුළුවන්. ඒක හරියට පුස් බයිසිකලයක් පදින්න පුරුදු වෙන කෙනෙක් බයිසිකලට පැදලා ලොකු කෙනෙක් නම් බයිසිකලේ පැදලා මට්ටම් ගන්නකම් කවුරු හරි අල්ලගෙන ඉන්න ඕනේ බයිසිකලේ. නැත්තම් වැටෙනවා. නමුත් වේගයක් ගත්තට පස්සේ කාගවත් උදව්වක් නැතුව බයිසිකල් එකේ සම්මවර භාවය ගන්න පුළුවන්. අන්න ඒ වගේ මේ මෙනෙහි නොකර අරමුණට ඉන්න පුළුවන් වෙලාව සහ පිට අරමුණට ගිහිල්ලා නැවත අරමුණට ගන්න පුළුවන් ප්‍රමාණය අපි හැම කෙනාම හිතනට වැඩිය ඉක්මනට කරන්න පුළුවන්. නොසිතූ විරු විදිහට කරතයි. හිතන්න බෑ අපිට. ඒ තරම් හිත නන්නත්තරයි කියලා පටන් ගත්තට මේ බුදුහාමුදුරන්ගේ මේ චීනස්සෝ බලය අල්ලගත්තට පස්සේ අපිට තේරෙනාට හිත අපව ගෙදිට එන ගතියක් එනවා. අන්න මේක අගේ කරන්න පුළුවන් නම් මේක අගේ කරાવી පස්සේ 10 වෙනිදා වෙනකොට කමඨාන් වාතාවල සමහර විටක කට්ටි කියනවා. මගේ හිත පිට ගියා පිට ගියාට මොකද නිකම්ම ආයෙසට කනපහන් ආවා. කොහමද දන්නේ? මම දන්නවා නැවතත් ඇවිල්ලා මං ඉන්නේ ආනපාන. නැත්නම් මං ඉන්නේ ආයේ කයි. එවන්ට සක්මන් කරනකොට රූප පේනවා, සද්ද ඇහෙනකොට ටික වෙලාවකින් මෙහෙවීමකින් තොරවම පිටාරමුණට එනවා. මේක වෙනවා උනාට යෝගාවචරයට වාර්තා කරන තරම් කොන්දක් නැහැ. දන්නේ මේක වාර්තා කරන්න පුළුවන් වුණා නම් යෝගාචර දන්නවා ඒකට අනුග්‍රහ කරන්න කරන්න අපි ඔය හිතන තරම්ම නරක නෑ. මිනිස්සු හොඳයි. මනුෂ්‍ය ස්වභාවයෙන්ම හොඳයි. එයා එයා ගැන හිතාන ඉන්න අව탁ෂීරු වැඩිකම නිසා මෙහෙම වුණත් එයා පිළිගන්න ඒ තීතිත් පිට යන වගන මෙනේ කරනවා නැත්නම් පිට අරමුණ වෙනවා කියලා හිත නරක කරගන්නවා අර ඉබේම අරමුණට එන විතක්ක ਵਿਚාර නොකරන නැවත අරමුණට එන ගතිය හෝ අරමුණේ හිතට පවත්න්න පුළුවන් ගතියට අත දෙන්න අනුග්‍රහකරනද ඒකට තල්ලුවක් දෙන්න කිසිම කෙනෙකුට බෑ බුදුහාමරන්ටවත් බෑ. මොකද යෝගාචර දන්නවනම් වැඩමුළුව 100 200ක් සාර්ථකයි. වෙන්නේ නැති කවුරක්වත් මේ සභාවේ නැහැ. නමුත් මේකයි වාර්තා කරන්න ඕනේ කියලා දන්නේ නැහැ. එහෙම කියාට පස්සේ ආර දෙනවා අරමුණු කොච්චර පිට තිබුණත් අප්ප ගන්න තියානේ ඒක නෙතියි. අරමුණ නැතර කරලා යන්න බෑ. ඒක නෙවෙයි කරෙන්න ඕනේ යන්න. මෙන්න මේ මට්ටමට ගියාට පස්සේ යෝගාවචරයට මේ අසම්බයං කාය සංඛාරම් වෙනකොට ඕකත් වෙලා තියෙන්න ඕනේ. ඔය මෙනෙහි කිරීමේ යාන්ත්‍රණය වැඩ ගන්න හැටි සහ වැඩ නොකර ඒක නොකර එකෙන් ලාභ ගන්න හැටි තේරුම් ගත්තට පස්සේ ඒ යෝගාවචරයට පුදුමාකාර සතුටක් ඇති වෙන්න පටන් අර ගන්නවා මේ පොකුරු ඇසට අහුනවා කැමති නම් තෙමෙන්න පුළුවන් කැමති නම් නොතෙමෙන්න පුළුවන් ඒ අධිෂ්ඨාන කළොත් මම නොතෙමෙනවා කියලා තෙමෙන්නේ නැහැ අධිෂ්ඨාන කළොත් මම තෙමෙනවා කියලා තෙමෙනවා ආන්නේ වගේ මේ අරමුණු රාශියක් තියේදී අරමුණ නැති වෙන අධිෂ්ඨාන කරන්න එපා. මේ අරමුණ තිබුණත් මම ඉඳගෙන ඉන්න බව දැනගන්න පුළුවන්. මේ අරමුණ තිබුණත් මම හුස්ම ගන්න බව දැනගන්න පුළුවන්. මේ අරමුණ තීදිත් වම දකුණ දැනගන්න පුළුවන් කියලා මේ අවුල් පාස ASCII තමන්ගේ ക്ഷേමය, තමන්ගේ නිර්මල තන, නික්ලේශී තන අඳුනගන්න පුළුවන් ගැතිය දැකපු දවසේ යෝගාවචර තේරෙනවා. ඒ නික්ලේශී තන සමාදන් වෙන්න වෙන්න වෙන්න කෙලස් දුරවන් වෙන්න පටන් ගන්නවා. එතකොට මේ යෝගාවචරය මේ මොහොතේ කෙලෙස් රැස් කරනවා විතරක් රැස් නොකරනවා විතරක් නෙවෙයි නූපන් කෙලෙස් නොයිපද විතර නෙවෙයි අර පිටින් එන කෙලෙස් ඇවිල්ලා කරදර කරන්න හදන කෙලෙසුත් අහෝසි කරනවා. ඒ කෙලෙස් කිසි දෙයක් යට බලපාන්නේ නැතු යනවා. මේක හිතා ගන්න බැරි විකූර්ණ ශක්තියක් තියෙනවා. හැබැයි ඒක රමඨාන් සුද්ධ කිරීම හරහා වෙන්නේ භාවනාවේ නෙවෙයි. බණ අහලත් නෙවෙයි. කමඨාන් සුද්ධ කිරීම හරහා වෙනවා කොච්චර දෝ සද්ද තියෙනවා වේදනා තියෙනවා හිතවිලි තියෙනවා වැස්සට යටින් යන්න වගේ තමයි ආනපානෙත් එක්ක ඉන්න පුළුවන් තමයි ඉඳගෙන ඉන්න බව දැනගන්න පුළුවන් මෙන්න මේ මට්ටමට යනකොට යෝගාචර තියෙනවා මෙතෙක්කල් ලැබෙන ලැබෙන කෙලෙස් අපි ගාගත්තා ලැබෙන ලැබෙන කෙලෙස් වලට පශ්චාත්තාප වෙනවා කිල්ලෝරක් නැහැ කෙලෙස් දැන් තේරෙනවා අපි මේ භාවනා ක්‍රමය නිසා විචක්ක විචාර දක්ෂකම නිසා කෙලෙස් තිබුණාට වැස්සට යටින් යන්න හැටි දන්න ගියට ගින්දර ගෙනියන හැටි දන්න කඹේ කැවිදින හැටි දන්නවා. තනි පීල්ල කැවිදින හැටි දන්නවා. පදම් කර කර යන්න ඕනේ හකට මට වෙවි. ආන්න මේක දැනගත්තට පස්සේ තේරෙනවා මේක අපේ කවදාවත් අපි අම්මලා තාත්තලා අපට කියලා දෙනවයි. කවදාකවත් විශ්වවිද්‍යාලයක මේක කියලා දෙනවයි. කවදාකවත් දන් දුන්නට මේක අහුවෙනවයි. කවදාකවත් සිල්ලකට මේක අහුවෙනවයි. කවදාකවත් අනුරුදව කරගෙන හිටියට මේක අහුවෙන්නේ නැහැ. මේ කෙලෙස් එක හැප්පිලාම තේරුම් ගත දවසේ පුදුමාකාර ප්‍රීතියක් එන්න පටන් ගන්නවා කෙලෙස් වැඩි වෙන්න වැඩි වෙන්න සංකර වැඩි වෙන්න වැඩි වෙන්න තමම් අරස වෙන්න වෙන්න පුදුම ප්‍රීතියක් එන්න පටන් ගන්නවා පුදුම සුඛයක් එන්න පටන් ගන්නවා මේ නොදන්න මිනිස්සයෝ ආතිනේ ඔක්කොම ඇගේ දාගෙන අහකන්න හිතන් ඔඩොක්කේ දාන කනවා කනවා කනවා කියලා නැටුවට තමන් සරණ ගිය අරමුණ නැවත නැවත සමාදන් වීමෙන් අනිත් කෙලෙස් මගාරෝල යන්න පුළුවන් ගතිය තේරුණාට පස්සේ එයාට තේරෙනවා පීති පරිසංවේදී සුඛ පරිසංවේදී අන්න එතෙන්දි තේරෙනවා මේ දැන් කෙලෙස් එකතු කරන්නේ තමන් නිතරම අරමුණ පේන තෙක් මානේ ඉන්නවා. අනේ කර්ම වේල මාව හිතනක් කරන්න හදනවා මම හිතනක් කරගන්නේ මම නැවතත් අරමුණට ගෙනලා තියෙනවා. අන්න එතෙන්ට යනකොට ගියාන් පස්සේ තියෙනවා මේ දැනට කෙලෙස් ඇති කරන්නේත් නැහැ. පහුගේ කෙලෙස් වලින් කරදර වෙන්නේ නැතුව හිටියට අර යට තියෙන චිත්ත සංඛාර කියන මේ සංඛාර කියන පදේ ඊගාව මට්ටම පේන්න පටන් ගන්න මේක ඇතුලේ මොකද්ද ගොජයක් තියෙනවා. දැනට අරසකල තිබ්බට මේ මේ කාමරේ අතු ගෑවට මේ කාපට් එක යට කුණු තියෙනවා තමයි. ඒක පොඩ්ඩක් උසලා බැලුවොත් මේ උඩ තියෙන කුණු වගේ නෙවෙයි තාම සිවුම් කුණු වගේ යට තියෙනවා. ඒක නිසා අර ආස්වාද ප්‍රසාර සංසිඳලා හිත චීකරු වේගනේ එනකොට අර චිත්ත සංඛාර වශයෙන් ඊගාව එහා පැත්තේ තියෙන දේ දකිනකොට ඒ යෝගාවචර වර එක හිතන මේක මම නෙවෙයි කිය. වර එක හිතන මේක මම තමයි කිය. එතකොට මේ පේන දේවල් සහ දකින දේවල් මනෝමූලමද එහෙම නැත්නම් ඇත්තට ලෝකේ තියෙනවද කියන ඒ පටලවිල්ලට එනවා. ඒක නිකන් අඩහීනයක් වගේ පේන. ඔයේ විකාර රූප පෙන්නන කියලා. විකාර සද්ද හෙලන කියලා. කිලෝ රක්නතු එන්න පටන් ගත්තා. ඉතින් සමහරු අපනූල් ගැට ගහනවා, සමහරු පිළිත් කියනවා, සමහරු බෝධි පූජා දෙනවා, নানা ආකාර දේවල්. අර කාය සංඛාර, වචී සංඛාර නැතුණට පස්සේ පේන චිත්ත සංඛාර අඳුනගන්න එයා ලෑස්ති වෙලාම යන්න ඕනේ. මුල් මුල් කෙලෙස් කාට කෙලෙස් අයින් කරුවට පස්සේ අර සියුම් ටිකක් එනවා ඒවට කියන්නේ බුදුරජාණන් වහන්සේ රූප සංඥා කිය. දැන් ආනාපානේ නෙවෙයි මේ ආනාපානේ වෙනුවට ලාවට යාන්ත මොකද්ද හොල්මනක් පේන. ඉම්බි මැකිලිම වෙනුවට මොකද ඒක හිතලා ගත්ත එකක්ද ඇත්තට වෙන එකක්ද? එහෙම නැත්නම් ඒ වෙලාවට පේන ශබ්ද, ඇහෙන ශබ්ද, වේදනා, මනෝ විකාරයක්ද, නිහීනයක්ද මොකක්ද අල්ලන්න බෑ. මෙන්න මේ தත්ත්වයට යටතේදී යෝගාවචරයට මේ පේන දේ පේන හැටියට විස්තර කරනවා වෙනුවට මේක භූත දෝෂයක් කිව්වොත් භූත දෝෂයක් තමයි. හූනියමක් කිව්වොත් හූනියමක් තමයි. ඒක ඕනේ කතාවක් කරතයි. ඉතින් එතෙන්ද ගියාට පස්සේ බලාගත හැකි මෙයාගේ බොක්කේ මොනවද තියෙන්නේ කියලා. ඒ පේන දෙයට දෙන නම් වණන් වලින් හැටියට යාගේ ඇදහිල්ල මොකද්ද කියලා කියා ගන්න පුළුවන්. කවුරක්වත් ඒක කියන්නේ නැහැ. මේ වෙලාවට මේ පේන දේ පේන හැටියට කියන්නේ නැහැ. මොකද ඒක නිකන් මේ හැඩයක් නැති ලොඳ වෙච්ච දෙයක්, බොඳ වෙච්ච දෙයක්. ආන්න මේක දැකලා හෙලි කරගන්න පුළුවන් නම් තේරෙයි. අපි කොච්චර බින් කරලා පිටපොත් හොදාගත්තත් මේ ටික පොඩි කරකහන තමයි සංසාරේ යන්නේ. මෙන්න මේක දිහා බලලා මේන ගොජේ මේන චිත්ත අපි කියනවා රූප සංඥා එහෙම නැත්නම් මේ මනෝ විකාරයක්ද ඇත්තද කියලා හොයාගන්න බැරි තත්ත්වේ දිහා බලාගෙන ඉන්න බැරුව අපි යමක් කරනවා නම් ඒ සියල්ලම සංස්කාරය. ඒක දෙසේ යමක් නොකර බලා හිටීම තමයි අපිට පෞරුෂත්වයක් ඕන කරන්නේ. බලාිනකොට ඒක ඉබේම අවලංගු වෙලා යනවා. ඒක නිකන් බොඳ වෙලා යනවා. මේකත් එක්ක අත ගන්න ගියොත් කොල්ලෙබපත් එක දෙල්ලම් කරන්න ගියා වගේ අතින් ගැවුවොත් අත අහු වෙනවා කටින් ගැවුවොත් කට අහු වෙනවා අපි මේක කරලා තියෙන්නේ මේවත් එක්ක ගැටිලා මෙන්න මේක දිහා පැයක් නෙමෙයි දෙකක් නෙමෙයි තුනක් නෙමෙයි හතරක් නෙමෙයි දේශ බලාගෙන ඉන්න පුළුවන් නම් උන තපස කියලා කියයි මේකත් එක්ක නන්වනන් දෙන්න ගත්තොත් අර්ථකථන දෙන්න පටන් ගත්තොත් විස්තර කරන්න පටන් ගත්තොත් ඊන පලාපල කියන්න පටන් අරගත්තොත් ඇද්දගෙන යන්නේ බොර මේ ගම් වතුර ගල්ලා බොර වෙච්ච ගම් විගුරක ඇවිදින මිනිස්සෙක් වගේ ලෙස්සුවොත් ඇටෙන ගඟට. ලෙස්සන් තමයි පාර හැදිලා තියෙන්නේ. ඉතින් අන්නේ වෙලාවේදී යම්කිසි යෝගාවචරයක් දන්නවනම් මේ චිත්ත සංඛාර අත්ත මට්ටමට ගිහිල්ලා ඒකට මූණ දෙන්න මොන්න තරම් සද්ධාවක් තියෙනවද බුදුන් ගැන මොන තරම් සද්ධාවක් තියෙනවද ධර්මයේ ගැන මොන තරම් සද්ධාවක් තියෙනවද සංඝයා ගැන මොන තරම් සද්ධාවක් තියෙනවද තමන්ගේ සීලය ගැන අදි කවුරු හිතන්නේ නැනොන සීලේ නැත්තම් එයා හිතන්නේ මේ කුණුවරප වෙන්නේ මගේ සීලය හොඳ නැති නිසායි කියලා එහෙම නැත්නම් හිතෙන් යනකොට මේ විකාර පේනකොට එයා හිතනවා මගේ සද්ධාවේ මට කොමක් වෙන්නේද කියලා. මේවා එකක්වත් නෙවෙයි මේක පේන්න ඕනේ. මේ පේන තියා නැවත නැවත බලන්න බැරුව යමක් කරන එකට අවිද්‍යාව කියනවා. ඒ නිසා අවිද්‍යාව පත්‍ය සංඛාර. අපි යමක් සංස්කරණය කරනවා නම් අවිද්‍යා මූල ධර්මයෙන් තමයි සිද්ධ වෙන්නේ. මේ වෙන දේ දිහා බලනින්න නම් අපි දැනගෙන තියෙන්න ඕනේ මෙතනදී නොකර ඉන්න බැරි ගායක් තියෙනවා. නොකර ඉන්න බැරි තල්ලුවක් තියෙනවා. අන්න ඒකට තමයි කෙලස් කියන්නේ. මොකද්ද මෙහෙවීමක් තියෙනවා. එක්ක නැගිට ඵලයන් කියන. එක්ක නිදිමතක් වෙනවා. එක්ක කම්මැලි වෙනවා. එක්ක බය හිතෙනවා. එක්ක අනිශ්චිතතාවයක් වෙනවා. එහෙම නැත්නම් හිතනවා මේ නිකන් ඉන්න වෙනකොට ඔය නිකන් බුද්ධානුස්සතිය හරි කරන්න ඕනේ. මෛත්‍රී භාවනා හරි කරන්න ඕනේ. අනිච්ච දුක්ඛ නැත්නම් හරි කරන්න. මොනවා කරත් ඇහැට කුණක් වැටෙනවා වගේ. ඉතින් මෙතෙන්දී පස්සම්බයං කාය චිත්ත සංකාරං කියලා. සබ්බේ සංඛාරා අනිච්චතෝ නැත්නම් අනිච්චතෝ සබ්බේ සංඛාරාති යථා භූතං සම්මප්පඤ්ඤාය සුදික්ඛං කියලා කියන්නේ මෙතෙන්දී යමක් නොකර සිටීමට තරම් givisuma. විද්‍යාව විද්‍යාව තුනම මොන හරි කරනවා මේකෙදී. කිරුවට ප්‍රශ්නෙකුත් නැහැ. කරලා කරලා තමයි කවදාද අපි තේරුම් ගන්නේ නොකර සිටීමයි කරන්න ඕනේ කියලා. ආන එතන ගියාට පස්සේ කවදා හරි 100 100ක්ම තේරුම් ගත්තයි කියලා හිතන්න මේ මොන જાතියෙන්ම ආව කුප්පණ්ඩාවක් මොන જાතියෙන් ආව අවසන්ඩාවක් මම දැක්කට නොදැක්ක වගේ කරබන් නිකන් ඉන්නවා. ඇහුණට නෑ වුණා වගේ මම කරබන් නිකන් ඉන්නවා. දැනුණට නොදැනුණා වගේ මම කරබන් ඉන්නවා. වනසි වුණාට මම මිනිහක් වගේ කරබනේ ඉන්නවා. ඇස්සත් තියෙනමුත් අන්ධෙක් විදියට ඉන්නවා කියලා මේ ශික්ෂණය සීල ශික්ෂා සමාධි ශික්ෂා නෙවෙයි. ඒකට ප්‍රඥා ශික්ෂාව කියලා කියනවා. අන්න ඉතින්දි කියාට පස්සේ වෙනවා අවිද්‍යාව අපිව මෙහෙවන හැටි. එක එක න්‍යාය පත්‍ර ගෙනත් දාලා එක එක මූල ධර්ම ගෙනත් දාලා අවසන් යන හැටි දකින්නකොට තේරෙනවා අපි මෙතෙක් කල මේ හිතුවේ අවිද්‍යාව කියලා නෙමෙයි මාව බේර ගන්න ආපු ගොඩ පෙරක දෝරුවෙක් කියලා. මට ආපු සාන්තියක් කියලා අපි මේව ලනු කෑවා. කවදා හෝ ඒක දිහා බලන විට පේනවා අවිද්‍යාව කියලා මේ අවිද්‍යාවෙන් මාව මේ මෙහෙවන්න එක තමයි කෙලෙස් කියන්නේ. එහෙම කෙලෙසන බව දැනගෙන කෙලෙස් කරත් තරත්තක් නෑ. කරන්නම වෙනවා. අවිද්‍යාව මෙහෙවද්දි Tamanට ඕන නැති දේවල් දැනගෙන පශ්චාත්තාප වෙන්න බෑ. ඒක ටිකක් කරනකොට රාත්තල් ගන්න දැනගන්නකොට කො නතරුලා යනවා. ඒක තන්නේ ක්‍රම රැඩිකල් වාදී වැඩක්. මේක දිහා බලන්න මොකක්වත් නොකර ඉන්නවා. එතකොට තේරෙනවා අපිට මේ අපි යමක් කරනවා නම් කරන්නේ පූර්ණ සංස්කාර කරනවා නම් කරන 100%ක්ම අවිද්‍යාව නිසා. එතකොට බුදුරජාණන්සේ මේක ඒක කියනකොට උපදිනෙක් හිතරක් කරගන්නවා එහෙනම් මේ හොඳ වැඩ කියලා જાතියක් නැද්ද නරක වැඩ කියලා જાතියක් නැද්ද එහෙනම් අපි මේ අර පිට අතත් යන නිකන් ඉඳි කියන්නේ කියලා නෑ මෙතෙක් කරපු එකත් එක බලන්න අඩුවෙන් කරන්න ඒක හොඳයි ඒක සරුවචාන්සේ දේශනා කළා තියෙනවානේ සබ්බේ සංඛාරා දුක්ඛා සබ්බේ සංඛාරා අනිච්චා. ඒක නිසා මේ යන දෙයට යන්නදරලා ඉන්නව වෙනුවට ඒක ආලවට්ටම් කරන්න හදනවනම් උපදාන්න හදනවනම් අලුත් ක්‍රියා කරන්න හදනවනම් නා නිර්මාණ දෙන්න හදනවනම් ප්‍රගතියක් හොයන්න හදනවනම් බුදුරජාන්සේ කියන එකට ලෝක වඩඩකෝ මේ ලෝකේ වඩන අය කිය. ලෝක වඩඩකෝ සුසාන වඩඩකෝ. ඒගොල්ලෝ නිසා සුසාන භූමිය වැඩෙනවා. හදන්න හදන්න සුසාන භූම වෙනවා. ඒ නිසා මෙතෙන්ට ගියේ එක්කනට මේ මෙහෙවීමෙන් අවිද්‍යාව නිසා දෙයයන්ාංශයක් අක්කත්. නැත්තම් මගේ ඕනකමටවත් නෙවෙයි. ඒ නිසා මෙතෙන් යමක් නොකර සිටීමට මට තියෙනද චිත්ත ශක්තිය. ඉක්මීම. එහෙම නැත්තම් ප්‍රසම්බයං චිත්ත සංඛාරං කියන පදේ. චිත්ත සංස්කාර දැකලා අත දාන්න එපා. කලවම් කරන්න එපා. නිකම් බොර කලවම් වෙච්ච වතුර වීදුරක් ඩිස්ක් එකක් උඩ තියලා ඒක හේම තැම්පත් වෙන්න ඇරලා ආය කලත්තු කෙරුවොත් ආය විශ්වෙනවා. කලත්තු නොකර ඉන්න පුළුවන්ද? ඇඟිලි ගහන්න නැතුව ඉන්න පුළුවන්ද? අපි අපේ චෛතසිකයට ඇඟිලි ගහන්න නැතුව ඉන්න මෙච්චර අමාරු නම් අපි අනුන්ගේ චෛතසිකයකට ඇඟිලි ගහුවොත් කොහොම හිටියද? අපි මෙතෙක්කල් මොනවද කෙරුවේ? මේ මගේ දරුවා කියලා මේ මගේ ශිෂ්‍යයා කියලා මේ වගේ රටවැසියා කියලා එක එක කරන්ට ඇඟිලි ගහන්න ගියාම එයත් ඇවිස්සෙනවා ඒ වෙනකොට තමනුත් ඇවිස්සෙනවා මේ සියල්ල සිද්ධ වෙන්නේ අවිද්‍යාව පදන මේ කියලා දැනගත්තා නම් මේ වෙන දෙයකට වෙන්න ඇරලා ඒක දිස බලා සිටීමට තපස කියලා කියයි. ඉතින් මේක උගන්වුවොත් බුද්ධ ධර්මයට මොකද වෙන්නේ? ඒක කවදාවත් බුද්ධ ධර්මයේ මේක උගන්වන්නේ නැහැ. උගන්වලා බෑ. ඒකට කවුරුත් පින් කැටේකට ගියක් දාන්නෙත් නැහැ. ඒකට ඔය කියන විදිහේ විශාල පූජාව රැස් කරගෙන ගෝසපරන්නත් බෑ. මේ සංඝයාගේ පින්කම් එළුවන්ගේ රණ්ඩු වගේ කියලා තියෙනවා. උත්ත පැනලා බුම්බගෙන ළඟට ඇවිල්ලා අඟ තියලා පැත්ත කරලා නිකන් ඉන්නවා. ගෑණි මිනිහාගේ තරහ වගේ කියලා තියෙනවා. ගෑ මේක මේක Hindu ශාස්ත්‍රයේ තියෙනවලු ගීගේ අත අතහැරපු අයගේ දාන පින්කම් එළුවන්ගේ රණ්ඩු වගේ. බුරු ගොසෝබණයක් විතරයි තියෙන්නේ. ඒ වෙනුවට මේ පැත්තකලා බණ භාවනා කරනවා නම් ඉතින් ඕකේ වුණොත් එimhe හිතක් දාන දෙයක් දන්නේ නැහැ. මෙහි පල්ලෙය. ඒ නිසා පල්ලෙය දායකයෙක් ඉන්නවනම් ඇහෙන්න කියන්න හොඳ නැහැ. මොකද අපිට බඩගොත්තේ රැකෙන්න එපායි. මේ කියන්නේ පැවිද්දන්ට. පැවිදි වෙලා ඉවරලා මේ පිංකම් කරන්න හදනවයි කියලා කිව්වහම එළුවන්ගේ රණ්ඩුවක් වගේ ගෑණි මිනිහා දෙන්න හොඳටම තරහ වෙනවා. බත්තලිය ඉදුණට පස්සේ දෙන්නම එකතුලා බත්තලිය කාලා පුතිය ගන්නවා. මෙන්න මේ වගේ විකාරයක් තියෙනවා. පැවිදි වෙන්න ඉස්සෙල්ලා මේක මම දැනගෙන ඉන්න වෙලාවේදී මට සංඝයාට ඇතිවෙච්ච සංඝයාගේ ඇතිවලා තිබුණ මේ හීනමාන අදහස තුච්ච කරලා කතා කරපු කතා වලට මම වැඳලා සමාවිල්ලෙනවා. ඒ ධර්මතම මම සංඝයාට බැලලා තියෙනවා. මහාංකා විශයක් දැනගෙනද මේ මානකම් කරන්නේ කියලා. මට ඒකකොට මම නිකන් බුදුන් දැකලා නිවන් දැකලා වගේ මම කතා කරේ. ඒක දැන් මහානකම් කරනකොට පේනවා පුදුම අමාරුයි මේ. මොනවා හරි කරන්න වෙනවා. මොකක් හරි පින්කමක් දාගන්න වෙනවා. නිකන් ඉන්න බා කොහොම කොහොම හරි ගහපල්ලා බම්පේෂන් කියලා මොන්න හරි කර කර ඉන්නවා. ඉතින් එහෙම කෙනෙකුට පුළුවන් වෙයිද මේ යමක් නොකර සිටීමේ කලාව තේරුම් ගන්න. අඩු ගානේ භාවනා දෙමෙන් ආවට පස්සේ එතකොට තේරෙන පටන් අර ගන්නවා යමක් කැමැති වෙනවා නම් ඒ කැමැත්ත ඉෂ්ට කිරීම සඳහා අපි ඇතුළෙන් පුදුමාකාර මෙහෙයුමක් යනවා. ඒ නිසා මේ කැමැත්ත දිහා බලන්න පුළුවන් නම් ඉච්ඡති කියන එකදී නිච්ච කතාව නෙවෙයි නිත්න ඉච්ඡති න නිච්ඡති කියන පද දෙකම ওই අනිච්ච කියන පදේ පටලැවිලා තියෙනවා. ඒක මේ භාෂණික වශයෙන් බannකොට තීරුම් බෙරලා ඉන්න අපි කැමති වෙනවා නම් ඒක ඇවිසිල්ල බාටපත් මේ පොඩ්ඩකට ওই තියෙන දේ ඇති වර්තමාන මොහොත ඇති කියලා සංස්කාරයන්ගේ තියෙන මේ අනිත්‍යත්වයේ සහ ඉච්ඡා කැමති කැමති නැති ගැතිය ඉච්ඡා විනය කරන්න පුළුවන් ඒක චිත්තක්ෂණයක් කරලා බලන්න. එතින් භාවනා ගියට පස්සේ මොනම දෙයක්වත් බලාපොරොත්තු වෙන්න එපා. මේකම පවත්වාගෙන යන්න. අන්න එතින් තමයි තේරෙන්නේ ඒක තමන් විසින්ම කළ යුත්තක් මිස වෙන කෙනෙක් කරන්න බෑ. තමන්ට වෙන කෙනෙක් වෙනින් කරන්න බෑ. ඒ නිසා ඒක තේරුම් ගත්ත දවසේ ක්ෂීණාශ්‍රව බලයක් පාටපත් වෙනවා. මම අලුතෙන් යමක් හදන්න යන්නේ මේ ඇතිවෙච්ච සාන්තිය. එහෙම පාත්‍රගෙන යන්නේ අපන්නකව අවිරුද්ධව මේක දිශ බලා සිටීම තමයි බුදුජානනාථගේ අපන්නක ප්‍රතිපදාවේ තියෙන්නේ. මේක මධ්‍යම ප්‍රතිපදාවක් වෙනවා. මෙතෙන්ද එන කම්බ ගෙනල්ලා මේක දිහා මොකක්වත් නොකර බලා සිටීමේ හැකියාව කෙනෙකුට තේරෙනවා නම් ධර්ම දේශනාවක් වශයෙන් හෝ කමඨං සුද්ධ කිරීමක් වශයෙන් ඒක විශාල ජයග්‍රහණයක් වෙනවා. එයා බලනවා සෙනඟ නිසා ඉන්න වෙලාව යමක් කරන්න ඕන නම් කරනවා. ඊට පස්සේ යමක් නොකර ඉන්න පුළුවන් වෙලාවක් ආපු වෙලාවේදී කොච්චර දුරට මට ඒ වාතාවරණය ආවට පස්සේ යමක් නොකර සිටීමේ හැකියාව තියෙනද ඒක තමයි මම කියනවා මානව අයිතිවාසිකම් කියලා. අපි සටන් කළ යුත්තේ ඒකට. හැබැයි ඒක සටනකින් දිනන එකක් නෙමෙයි. ඒක නිත්තරංග ජයක් තියෙන එක. සටන් නොකිරීමෙන් දිනන තියෙන්නේ. ඉතින් ඒ නිසා භාවනා කරලා කොච්චර අපි ඉදිරියට යන්න ඕනද? කොච්චරක් ඒකට ලෑස්තිලා යන්න ඕනද? මෙවැනි අවස්ථා කියලා කෝටි කීයක් අපි පහු කරගෙන ගිහිල්ලා තියෙනවා. බුදුනුත් දැකලා බණත් අහලා ඔක්කොම කරලා. නමුත් ඒ වෙලාවේදී කළ යුත්තේ මොකද්ද කියලා අහනවා මිසක් ආ උත්තරේ තියෙන්නේ නොකිරීම හරහා කියලා කිව්වොත් ඒක අපිට මදිවා. ඉතින් ඒ නිසා අපිට ලෑස්තිලා යමු. භවනා පරියන්කේදී මේ වගේ අවස්ථා රාශියක් එනවා. ආපෙලාදී තේරුම් අරගෙන ඒ එන කිසිම දෙයකින් හිත වට ගන්න නැතුව මම මැරිලා නෑ. මට නිින්ද ගිහිල්ලා නෑ. මං ඉන්නේ සතියෙන් කියන එක රැකගෙන යන්න පුළුවන් නම් යෝගාචරයට ඒක විශාල ශක්තියක් වෙනවා මේ කතාවෙන් මම අද දවසේ ධර්ම දේශනාව නතර කරනවා ඒ සීල දිනාටම මේ අවස්ථාවත් ලැබේවා අවස්ථාවට අනුරූප අනුග්‍රහ කිරීමේ ශක්තිය පිණිස ධර්ම දේශනාව හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා හොඳයි මම යෝජනා කරනවා මේ වෙලාවේ අපි ධර්මචේ වැඩසටහනේ නිමාව නොඋනත් අපි ඔක්කොම රැස් වෙච්ච වෙලාව නිසා ධර්ම දේශනාව සම්ප්‍රදාන කුල නිමාවදී කරනවා වගේ ඒතාවතාචාදී ගාථා සජ්ජහනා කරලා මේ වැඩ පිළිවෙලට මේ වැඩ සටහනට පෙනී නොපෙනී උදව් කළා වූ යන්තා සත්පුරුෂ මණ්ඩලයක් ඉන්නවනම් ඒ සියලු දිනාටම අපි රැස් කරගලත් අද රැස් කරගන්න ලද කුසලයේ අපි සාදු කියලා අනුමෝදන් කරමු සාදු සාදු සාදු ඒ වගේම අපේ සාලේ වර්ගයේ ඥාතීන් යම්තාක් පිටලාපොත් වෙනවනම් අපි ඒ අසීපත් කළ ඥාතින් වෙනේ සාදුකාරය පවත්වමු සාදු සාදු සාදු අපාවටත් මේ කුසලයකසේ හේතු වාසනා වීමේ මේ චීනාශ්‍රව බල තේරුම් අරගෙන ඉදිරියට යෑමදී අපිට එන අසත්පුරුෂ හිතිවිලි පැත්තක දාලා ඒ සත්පුරුෂ හිතිවිලි දියුණු පවණු කර ගැනීමෙන් අපටත් ඒ සාරිපුත්‍ර ශාන්ති බලාපොරොත්තු වන වූ ඒ සාක්ෂාත් කර යුතු ධර්ම සාක්ෂාත් කරන්නේ පිණිසත් මේ කුසල හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ අදාසින් තු අපි ඊතාවතාචාදී කාථාසජ්ජායනාට පෙළඹෙමු. ittavatacagammehi sambataṃ puñña sampadaṃ sabbhi devānumodantu sabba sampatti siddhiyā ittavatacagammehi sambataṃ puñña sampadaṃ sabba sampatti siddhiyā ittavatacagammehi sambataṃ puñña sampadaṃ සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්‍ති සිද්ධියා ආකාදත්තා ච බුම්මත්තා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාසට්ටා ච බුම්මත්තා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාශත්තා ච බුම්මත්තා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු මං පරං ඉදං වෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං වෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ